චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද වික්කවේ තථාගතෝ ලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ කුරිසු ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා සෝයිමන් ලෝකං සදේවකං සමාරකං සබ්‍රාහ්මකං සස්සමන බ්‍රාහ්මිනින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති සත්‍යවන්ත දිසම්පන්ත ගෞරවහාරි කිපාන් මාංශ සත්‍යවන්ත යෝගාවචර වසුවිසිනී මේ සංඥාවේ මේ භාවනා වැඩමුළුවට ධර්ම දේශනාව පැවැත්වීමේ ආරාධනාව මත අපි සතුටින් මේ ස්ථානයට වැඩම කළේ අද මේ ගත වෙන කාලයට අනුව යෝගාවචර පිරිසට තමන්ගේ ප්‍රතිපදාව පිළිබඳ යම් උත්තේජනයක් ලැබීමට උනන්දුවක් ලැබීමට සුදුසු විදිහේ ඊටම සරල ධර්මදේශනාවක් පවත්වන්න මේ සූදානම් මේ මුලින්ම මේ ගාථාවෙන් අපි ඉදිරිපත් කළේ කවුරුත් දන්නා අපේ අරහාදී බුදුගුණ බුදුරයන් වහන්සේගේ ඒ අරහාදී නවගුණ සඳහන් වෙන ත්‍රිපිසෝ ගාථා මේ ගාථාව සඳහන් වෙන්නේ තප සූත්‍රයේ මේ තප සූත්‍රය කියලා සඳහන් වෙනවා ඒ කාලේ බුදුරයන් වහන්සේ ලෝකේ පහළ වෙද්දී නොයෙකුත් විදිහේ මේ විමුක්තිය සොයන පිරිස සිටියා සමහර අය ශරීරයට වද දෙමින් යත් කිලමතාන යෝගී යෙදුණා ඒ වගේම සමහර අය තමන්ගේ කයට ඒ විදිහේ දුක් දෙන අතරෙම තවත් අනුන්ට දුක් දෙන පවකම් කරන පිරිසකුත් හිටියා. තවත් සමහර පිරිසක් හිටියා මේ දෙකම කරනවා. ඉන්නේ ඒ කාලේ බුදුරයන් වහන්සේ ලෝකෙ පහළ වුණා. දෙවිකේ තථාගතෝ ලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ. මේ රාහතු සම්මා සම්බුද්ධෝ මේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන උපජ්ජති. සෝයිමන් ලෝකං සදේවකං සමාරකං සබ්‍රාහ්මකං වහන්සේ තථාගතයන් වහන්සේ මේ දෙවියන් සහිත මරුන් සහිත බ්‍රාහ්මයන් සහිත මේ ලෝකයා සස්සමන බ්‍රාහ්මණින් පජන් සදේව මනුස්සා එතකොට පින්නතුනි මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව ඇතුළු මේ සියල්ල තුමුම විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කර දැනගත්තා සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසවන කල්යාණ. ඊ තථාගතයන් වහන්සේ ධම් දේශනවා. මුල මැද වගේම අවසානයත් යහපත් වූ ඒ වගේම අර්ථවත් වූ පදවෙන්ජනයෙන් සම්පූර්ණ වූ ධමයක් දේශනා කරයි. කේවල පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචර්ය ප්‍රකාශී. ඒ වගේම සර්ව සම්පූර්ණ වූ ධාම පිරිසිදු වූ බ්‍රහ්මචාර්ය ප්‍රකාශ කළේ. මෙන්න මේක පින්නතුනේ අපි දැනගන්න ඕන. පරිසුද්ධම් බ්‍රහ්මචර්යයන් ප්‍රකාශී. මේ බ්‍රහ්මචාර්ය අපි චරන්නේ නැතුව මේ නිවන් ලබන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ තථාගතයන් වහන්සේ මේ විදිහට මේ ලෝකයේ දැනගෙන ප්‍රජාව දැනගෙන මිනිස්යන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් පිළිබඳව මනාපට දැනගෙන ලෝකෙට මේ විදිහේ ਸਰව සම්පූර්ණ වූ ධමයක් දේශනා කළා. තම් ධම්මං සුනාති ගහපති වා ගහපති පුত্তෝ වා අඤ්‍යතරස්මින් වා කුලේ පච්චා ජාතෝ ඒ කියන්නේ පින්නතුණිය යම්සි කුල ගෙදරක ඒ වගේම ග්‍රහපතියෙක් හෝ ඒ ගෘහපතියාගේ දරුවන් දරුවෙක් හෝ මේ ධර්මයේ අසන ශ්‍රවණය කරනු තන් ධම්මං සුනාති ගාපතිවා ගාපති පුত্তෝ සෝතන් ධම්මං සුත්වා තථාගතේ සද්දම් පටිලබති අන්නේ කුලදරුවා එහෙම නැත්නම් ඒ ග්‍රහපතිතුමා මේ විදිහට ධර්ම ශ්‍රවණය කළ තථාගතයන් වහන්සේ කෙරේ සද්ධා උපදව ගන්න. සෝ තේන සද්ද පටිලාභේන සමන්නාගතෝ इति පටිසත් සංචික්කති. අන්නේ විදිහට ලබාගත්තු ශ්‍රද්ධාව නිසා තථාගතයන් වහන්සේ කෙරෙහි උපදවාගත්තු ශ්‍රද්ධාවෙන් යුතුව මෙන්න මේ විදිහට කල්පනා කරනවා සම්බාධෝ ගරාවාසු රජාපතෝ අබ්බෝ කාසු පබ්බච්චා මේ ගරාවාසය කියන මේ ගිහිගේ බොහොම සම්බාධ වලින් පිරිච්ච තැන බාධක හිරියට කම්කටොළු වලින් පිරුණා වූ තැන රජාපතෝ දූවිලි වලින් පිරුණා වූ මගක් අබ්බෝ කාසු පබ්බච්චා පැවිද්ද අහස් ගැබ වගේ බොහොම නිදහස් ස්ථානයක් අහස් ගැඹ අභෝකාසෝ පබ්බජ්ජ මෙහිම කල්පනා කරලා ඉඳන් සුකරං අගාරං අජ්ජාවසතා ඒකාන්තේ පරිපූර්ණං ඒකාන්ත පරිසුද්ධං සංකිලිතං බ්‍රහ්මචර්යයන් චරිත ඒ කියන්නේ පින්නතුනේ මේ ගරා වාසයේ කින මේ ගීගේ සම්බාධවලින් පිරලා කෙලස් නැමැති දූවිල්ලෙන් කිරුණු මගක් මේ තියෙන්නේ අපි ගමන් කරන්නේ. ඒ වගේම පැවිද්ද හිස්කබ හිසහස වගේ. නයිදන් සුකරං අගාරම් අජ්ජවසතා ඒකාන්ත පරිපූර්ණ ඒකාන්ත පරිසුද්ධං සංකීර්ණිතං බ්‍රහ්මචර්යං චරි මේ සංකල්පිතම් බ්‍රහ්මචර්යයන් චරිතුම් කියනකොට සත්ගෙඩිය ඊටාම් පිරිසිදුයි ඊටාම් පැහැබරයි. ඒ නිසා ඒකාන්තයෙන් සම්පූර්ණ වෙච්ච ඒකාන්තයෙන් පිරිසිදු අර වගේ සකක් වගේ පිරිසිදු වුණු බ්‍රහ්මචර්යයේ චරිත හැසිරීමට මේ ගීගය ඉන්න අයට අමාරුයි. ඒ නිසා මොහු කල්පනා කරනවා යන්නුනාහං කේසමස්සු මෝහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මාන කාර්යම් පපජති මොහු කල්පනා කරනවා ඒ නිසා මගේ මේ ටෙස්ට් රවුළු බාලා රසාවත් ඇඳගෙන මේ ගිහිගේ නිම්පිලා පැවිදි වුණොත් නම් හොඳයි කියලා කල්පනා කරනවා මෙන්න මේක තමයි පින්නතුණී මෙතෙක් කල මේ ශාසනයේ පවතින හේතු තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන මේ ධර්මය හොඳින් ශ්‍රවණය කරලා වහන්සේ කෙරෙහි අපි උපදවා ගන්න ඕනි ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව නිසා තමයි අද මේ පිරිසක් මෙතෙන් රැස් වෙන්නේ. සෑම කෙනෙකුටම දීගේ හැර ප්‍රෞජ්ජා භූමියට පත්වීමට වාසනාව නැති වුණත් తాවකාලික වශයෙන් හෝ ඊගේ නික්මීමක් මේ වෙලාවේ මේ සිද්ධ වෙලා තියෙන්නේ. නික්කම්ම සංකල්පය මෙතන පවතී. නයිස් ක්‍රම්‍ය නික්මීම. ඒ නිසා මේ අවස්ථාව අපි කල්පනා කරන්න ඕනේ අපිට සැබෑ වශයෙන් බෞද්ධා භූමියට ලැබෙන පත්වීමට නොහැකි වුණා. අද අපි తాවකාලික වශයෙන් අධිශීලයක් සමාදන් වෙලා අපි හිත පැවිදි කරලා තියෙනවා. ඒ නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ අපි සාමාන්‍යයෙන් එදා අපි සිටපු අය නෙවෙයි. අද මේ මොහොතේ අපි ගත කරන්නේ ඊටම උසස් උත්කෘෂ්ඨ ජීවිතයක්. අපෙන් කෙරෙන්න තියෙන වැඩ කොටස බොහොමයි. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ අපි මේ කළ යුතු අපේ වත් පිළිවෙත් අපි කරන අපි රකින්න සීලයට අනුව අපි ඉන්න ස්ථානයට අනුව අපි කරන ඒ අනිකුත් භාවනාදී යෝග කර්ම වලට අනුව තම තමන් විසින් පිළිපැදිය යුත්තේ කෙසේද කියලා හොඳින් කල්පනා කරන්න ඕන සීයට ගන්න. ඒ නිසා එදා මේ ගෘහපුත්‍රයන් තථාගතයන් වහන්සේගෙන් දහම් මහලා ශ්‍රද්ධාව ඇති කරගත්තා. ඒ ශ්‍රද්ධාව නිසා ස්වාපරේණ සමේන අප්පං වා භෝගක්ඛන්දං පහය මහන්තං වා භෝගක්ඛන්දං පහය අප්පං වා ඥාති පරිවට්ටම් පහය මහන්තං වා ඥාති පරිවට්ටම් පහය මේ විදිහට හිතලා පසු කාලෙක අල්ප වූ හෝ මහත් වූ තමන්ගේ භවභෝග සම්පත් අත්තරලා අල්ප වූ මාත්වෝ තමන්ගේ ඥාති හිතාදීන් අත්තරලා කසාවත් ඇඳගෙන මේ විදියට අච්ඡාදිත්වා ගාරස්මාන ගාරියම් පබ්බජති කසාවත්තානි අච්ඡාදිත්වා කසාවත් ඇඳගෙන එයා පැවිදි වෙනවා මෙන්න මේ පැවිදි වීම පිළිබඳව පින්නතුනි අපි කල්පනා කරන්න ඕනේ මේ ශාසනය මෙතෙක් කල් පැවතුනේ මේ විදිහට කුල පුත්‍රයෝ ශ්‍රද්ධාව උපදවාගෙන ප්‍රඥා භූමියටපත් වෙච්ච නිසා අද මේ සියලු දෙනාටම මේ විදිහට ධර්මයක් ශ්‍රවණය කරන්න ඒ වගේම මේ විදිහේ භාවනා යෝගීව කෙටි කාලයක් හෝ වාසය කරන්නට මේ ඇයට වාසනාව ලැබුණේ මෙන්න මේ පෞජ්‍යාව ලෝකයේ මෙතෙක් අකණ්ඩව පැවතිච්ච නිසා. මේ නිසා අපි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ ගිහි පින්වතුන් අපි ශාසනයෙන් වැඩක් ගන්නවා වගේම අපි ශාසනයටත් යමක් කළ යුතුයි. ශාසනය පවත්වන්න අපේ අනුග්‍රහය දිය යුතුයි. අපි ශාසනයෙන් යමක් ගන්නවා වගේම මේ ශාසනය අඛණ්ඩව ධම්වලක් වගේ පවත්වන්න නම් අපේ දරුවෙක් ශාසනයට දිය යුතුයි. අපි කවුරුන් නොව පැවිදිය යුතුයි. ඒ නිසා මේක අපි ආදර්ශයට ගන්න ඕන නිසා යද මේ ධර්ම දේශනාවට මේ තප කියන සූත්‍රයෙන් මේ කොටස කොටා දක්වා ධර්ම දේශනාව ආරම්භ කළේ. ඊළඟට කියනවා පින්නතුනි සෝ එවම් පබ්බචිතෝ සමානෝ භික්ඛූණං සික්ඛා සාජීව සම්පන්නෝ මේ විදිහට පැවිදි වෙලා වික්ෂුන් වහන්සේට નિયમિતේ පාතිමොක්කාදී සංවර සීල යොමු ප්‍රාතිමොක්ඛ සීල සංවර සීලාදීන් සමන්විත වෙලා සෝ සන්තුට්ඨෝ හෝති කාය පරිහාරිකේන චීවරේ කය වසා ගැනීමට කය සීතෙන් උණුසුමින් ආදීන් ආරක්ෂා කර ගැනීමට ලැජ්ජා ඇති තැන් වසා ගැනීමට ආදී වශයෙන් ප්‍රයෝජන සලකාගෙන තමන්ට මේ ලැබෙන චීවර ආදීන් සන්තුෂ්ටියටපත් වෙනවා කුච්චි පරිහාරකේන පින්ඩපාතේ සන්තුට්ඨෝ හෝති තමන්ගේ කුසගිනි නිවා ගැනීමට මේ ශරීරයේ පාත්වීමට පමණක් අවශ්‍ය ආහාර වලින් සන්තුෂ්ටියටපත් වෙනවා. ඒ නිසා අපිනතුනි ගිහි වුණත් පැවිදි වුණත් යෝගාවචරයක් වෙන්න කල්පනා කරනවා නම් සැබෑ විදියට ධර්මය අවබෝධ කරගන්න පිළිවෙත් පුරනවා නම් ඔවුන් විසිනුත් මෙන්න මේ විදියට මේ භික්ෂූන් වහන්සේ කෙනෙක් විදියට තමන්ටත් කරන්න වැඩ කොටසක් තියෙනවා. ඊ ගෙදර හිටියත් පැවිදි භූමියේ හිටියත් ආහාර පානයත් වස්ත්‍ර ආදියත් පින්නතුනි පරිහරණය කළ යුත්තේ තමන්ගේ යෝග කර්මයට සුසු ආකාරයේ මත් පිනිසද අපි සූදානම් වෙන්නේ අපේ කෙලෙස් තවන්න කෙලෙස් දවන්න කෙලෙස් ප්‍රහීණය කරන්නට නම් නිකම්ම කෙලෙස් ප්‍රහීණය වෙන්නේ නැහැ ඒ නිසා අපි විසින් ව්‍යායාම උත්සාහයෙන් කළ යුතු වැඩ කොටසක් අපිට පැවරලා තියෙනවා. කෙනෙක් කල්පනා කරනවා නම් අපි යම්සි කර්මස්ථානයක් අරගෙන අපි පැත්තකට වෙලා කර්මස්ථානයේ දිහාම බලාගෙන ඉන්නවනම් අපිට නිවන ලැබෙයි කියලා. ඒක කවදාකවත් වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා කල්පනා කරන්න ඕනේ. සෝ යේන යේනේව පක්කමතිස් සමාදායේව පක්කමති මෙතන කියනවා ඒ භික්ෂූන් වහන්සේ අර විදිහට අල්ප වූ ඒ චීවර දරාගෙන ඒ අල්ප වූ Tamanට ප්‍රමාණවත් වූ ආහාරයෙන් තෘප්තියටපත් වෙලා යම් යම් තැනක යනවද Tamanටයි තිය අෂ්ට පරිස්කාරات අරගෙන යන රැස්කරන්න දෙයක් නැහැ ඒ නිසා Tamanගේ ප්‍රයෝජනයට දෙන පාත්‍රයත් සිවුරත් අඳනයත් දෙපට සිවුරත් ඒ වගේම Tamanගේ නිල් නූල් ඉන්දිකටු පෙරහංකඩය මේ බඳපටිය මේ ආදී කොටස් ටික අරගෙන තමයි යන්නේ. ඒ වගේම මේ යෝගාවචර ජීවිත ගත කරන්න පුරුදු වෙන අය ජීපින්නතුන් තමන්ගේ පුරුදු ජීවන රටාවෙන් ටිකක් ඈත් වෙන්න ඕනේ. දන්වත් සාමාන්‍ය ජීවිතයක් ගත කරද්දී බොහෝ දේවල් පරිහරණය කරන්න සිද්ධ වෙනවා. සමාජීය වශයෙන් Tamanට ඒවා පරිහරණය නොකර බැරි අවස්ථා ඇති වුණත් හැකි තාක් දුරට Tamanගේ කෙලෙස් দমনය වෙන ආකාරයට මාන්නයත් තෘෂ්ණාවත් නොපුදින ආකාරයට ඒවා පරිහරණය කළ යුතුයි. ඒ නිසා පින්නතුනි මේ තථාගතයන් වහන්සේ මේ තප සූත්‍රයේ මේ විදිහට හැඳින්වීමක් කරලා භික්ෂුන් වහන්සේ පිළිබඳව ඊළඟට වෙන්නුම් කරන්න කෙලින්ම එකවරම කර්මස්ථානයකට හිත යොමු කරලා පරයන්ක ගත කරන්නට නෙවෙයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඔබට හඳුන්වා දෙනවා. ඔබ ඉතින්ට යන්න පෙර ඔබ සෑම වෙලාවකම කළ යුතු යම් කිසක් තියෙනවා. මේ යෝග කර්මය හරියාකාරව දියුණු කරගන්නට නම් තවත් තියෙනවා වැඩ කොටසක් මේන් බාහිර. අන්න ඒ දේ කළ යුතුයි. ඒ තමයි පින්නතුනි සෝ භික්ඛුනා රූපං දිස්වා නනිමිත්තා ගායි හෝති ඥාන බන්ධනක් ගායි යත්වාදි කරන මේතං චක්ඛේන්ද්‍රයන් අසංවතං විරන්තං අවිච්ඡා දෝමනස්සා පාපකා කුසල ධම්මාන් වාසුවිය මෙතෙන්දි බුදුරයන් වහන්සේ පෙන්눔 කර වදාළ චක්කුණා රූපං දිස්වා යමෙක් යෝ චක්කුණා රූපං දිස්වා යම් කිසි කෙනෙක් ඇහෙන් රූපයක් දැක නනිමිත්තක් ගාහි යෝති ඥානබන්ධනක් ගාහි. එහෙම නැත්නම් ඒ භික්ෂුව රූපයක් ඇසින් දැක්ක විට එහි නිමිතින ගන්නේ නැතුව අනුව්‍යංජන ගන්නේ නැතුව ඌ ඇත ආරක්ෂා කරගන්න ඕනේ. යත්වාදි කරන මේතං චක්කු ඉන්ද්‍රියං අසංඋතං විරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා කුසල ධම්මාන් වස්වියුම් මෙන්න මේ ඇස ආරක්ෂා නොකර ඉන්න තාක්කල් ලාමකෝ ඒ ආසාවන්ගෙන් එහෙම නැත්නම් විසම ලෝභයෙන් ව්‍යාපාදයෙන් යුතු අකුසල දහම් තමන්ව යටපත් කරනවා නම් තමන්ව වෙලා ගන්නවා නම් තස්ස සංවරය ප්‍රතිපජ්ජති යන්නේ වායින් සංවර වීම පිණිස ඇස ආරක්ෂා කර ගන්න ඕන පිළිපදින්න ඕන රක්කති චක්කේන්ද්‍රයන් ඇස ආරක්ෂා කළ යුතුයි චක්කුඉන්ද්‍රිය සංවරං ආපජ්ජති. මේ චක්කුඉන්ද්‍රියේ සංවරයට ඔබ පැමිණෙන්න ඒ නිසා යෝගාවචරයේ කර්මස්ථානයේ තමන්ගේ ආනාපාන සති භාවනාව වුණත් පිම්බීම හැකිලිම වුණත් වෙනත් කර්මස්ථානයක් වුණා. තමන් විසින් සාමාන්‍ය වෙලාවට තමන්ගේ හිත ආරක්ෂා කරන්න ඕනේ. හිත ආරක්ෂා කරනවා කියන්නේ පින්නතුනේ මේ ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම. මේ සඳහන් වෙනවා ඉන්ද්‍රිය වශයෙන් ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මන කියන ආයතන හය. මේ හය පිළිබඳව ඔබ නිරන්තරයෙන්ම කල්පනාකාරී වෙන්න ඕන. බලන්න ඕන දකින්නේ ඔබේ ඇසට හමුවන දේ ප්‍රයෝජනයක් තියෙන දෙයක්ද නොවේද කියලා කල්පනා කරන්න ඕන. ඒන් සංඥාවක් අරගෙන ඒ ව්‍යංජන අරගෙන මේ හොඳ නරක තෝර තෝර සිතුවිලි ධාරාවකට ඔබ ඉඩ දුන්නොත් කුසල්ව අකුසල්ව ඔබේ සිතේ පහළ වෙනවා. සමාධිය බැහැර වෙනවා. ඒ නිසා පින්නතුනේ ඔබ නිතරම ඔබේ ඉන්ද්‍රියන් හය ආරක්ෂා කරන්න ඕන. නිදර්ශනයක් වශයෙන් මේ ඇහැ අරගත්තාම මේ ඇහෙන් තමයි උඟාක් දේවල් අපේ පාප කර්ම සිදි වෙන්නේ අපිව නොමග ගෙනියන්නේ මායාවේ තොණ්ඩුවක් විදියට සලකන්නේ මෙන්න මේ ඇහැ ඒ නිසා මේ ඇහැ ආරක්ෂා කරන්න අපි නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕනේ අඩුතරමින් ආහාර දෙහා බලද්දී ඒ සතාන් නර්ගනේ ඊට කිචුකමක් ඇති වුණොත් ආසාවක් ඇති වුණොත් ලෝල්කමක් ඇති වුණොත් එතනත් අකුසලයක් උපදින. ඒ නිසා මේ අවස්ථාවේ කල්පනා කරන්න ඕනේ මගේ දිව පුච්ච ගන්න හොඳ නැහැ. මේ ආහාර මේවා දිහා බලලා මම මේ හිත සතුටු කරන්න හොඳ නෑ ආහාර අනුභව කරද්දී රසය දැනුනොත් දිවට ඒ තුලින් ඔබ ව්‍යංජන ගන්නට ගියොත් ඒ තෝරන්නට ගියොත් රසය ඔබේ දිය පිච්චෙනවා ඒ නිසා ඒන් ආරක්ෂාවෙන් දුවන මේ බුදුරයන් වහන්සේ සඳහන් කරනවා මේ ගාථාවේදී බොහොම පැහැදිලිව කාටත් වැටහෙනවා චක් සෝ චක්කුණා රූපං දිස්වා නිමිත්න නිමිත්තක් ගාහි හොත් ඥානුගංජනක් ගාහි යත්වාදි කරණ මේතං චක්ඛීන්ද්‍රයන් අසංගතං විරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අනුවාසවියුම් තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්ඛීන්ද්‍රයන් චක්ඛීන්ද්‍රියේ සංවරං ආපජ්ජති මේක කාටත් අමතක වෙනවා අපි භාවනා වර්යන්කේ නැගිටට පස්සේ නිකන් හරි අර කෙලෑ සතෙක් ටිකක් හයියෙන් කෑ ගැහුවොත් එකවර මාශ්‍යම කරනවා ඒක. ඊළ ආකාශයෙන් යම් සද්දයක් කියොත් ඒ දිහා එක්සෝසල බල. ඒ වගේම යම් කිසි සංවේදීතාවක් ශරීරයට දැනුණොත් ඉක්මනට කලබල වෙනවා ඒක. ඒ නිසා පින්නතුනි මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නට හැම විටම බුදුරජාන් වහන්සේ අවවාද කරලා තියෙනවා සූත්‍ර ගණනාවක්. මේ සූත්‍රයේ මෙහෙම සඳහන් වෙද්දී මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව ඒ වගේම සබ්බාසෝ සූත්‍රයේ මේ ඉන්ද්‍රිය සංවරය සඳහන් වෙනවා. අත්තිබික්කවේ ආසවා සංවරා පහතබ්බා කියන තරත් බුදුරජාන් වහන්සේ මේ සඳහන් කළේ මේ දීමයි. ඒ වගේම තවත් සූත්‍රවල සඳහන් කරලා තියෙනවා මේ විදිහටම මේ චක්වින්ද්‍රිය ආදී ආරක්ෂා කරගත යුතුයි ඔබේ භාවනා කර්මයේ දියුණු වෙන්න නම් කියලා. ඒ නිසා පින්නතුනි මේ ගැන ඉතාමත් උනන්දුවක් ඇති කරගත යුතුයි මේ අවස්ථාවේදී. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ස්වාභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොත් ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරියෝ මේ කියන්නේ පින්නතුනි අපි දැන් මේ ඇස් ආදී ඉන්ද්‍රියන් අපි සංවර කරගන්න අතරේ අපි යම් කිසි ඉදිරියකට යනවා නම් අපි ආපස්සට එනවා නම් ඒ හැම අවස්ථාවකදම සිහියෙන් ඒ දෙක කළ යුතුයි. ඒ වගේම සමින්ජිතේ ප්‍රසාරිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී අත දික් කරන්න අපිට ඕන වෙනකොට අත නමන්න ඕන වෙනකොටත් ඒට හොඳට සිත යොමු කළ යුතුමයි. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොත් අපි ඉදිරියේ බලනවා අපි දෙපස බලනවා ඒ සෑම අවස්ථාවකම ඊටමත් හොඳින් ඒ කාර්යයට හිත යොමු කරන්න ඕන. සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොත් සිවුරු ඒ වගේම පාත්‍රාදිය දැරීම ඒ කියන්නේ පාවිච්චි කිරීමේදී සීනුවණින් වැඩ කරන්න ඕනේ. සම්පජානකාරී නුවණින් වැඩ කරන්න ඕනේ. නුවණ හොඳට යොදන්න ඕනේ. ඒතකොට ගිහි පින්වතුන්ට සංඝාටිපත්ත චීවර නැති වුණාට තමන්ගේ ඇඳුම් පැළඳුම් තියෙනවා. ඒවා පරිහරණය කිරීමේදී ඊ ඒ අවස්ථාවට මනාකොට සිත යොමා ඒ තුල සිත ගල්වන්නේ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. අපි ආහාර බුදිනවා, බත් ආදී අනුමත අනුභව කරනවා. අනිකුත් පාන වර්ග ජඳ ආදී බොනෝ. එතකොට අසිතේ පීතේ කායිතේ රස කැවිලි අපි කනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ අපි පැණි ආදී රස බලනවා. ඒ නිසා මෙන්න මේ හැම එකක්ම සිහියෙන් කළ යුතුයි එයින් ලැබෙන ඔබේ තෘප්තිය කුමක් කුලන් අතෘප්තියක් හෝ තෘප්තියක් වුණත් එහි ව්‍යංජන නොගෙන දැනෙන ස්වභාවයේ ඒ ස්වභාවයෙන් පිළිගන්න රසයක් නම් රසයේ රසය හැටියට පිළිගන්න ඒ තුල ආසාවක් ඇති කරගන්නේ නැහැ ඒ අප්‍රිය දෙයක් නම් ඒ තුල පටිගිය ඇති කරගන්නේ ඊළඟට කියනවා උච්චාර පස්සාව කම්මේ සම්පචාරකාරී හොත් තමන්ගේ පෞද්ගලික පිරිසිදු වීම කටයුතු වලදී හොඳ සිහියක් පවත්වන්න ඕන. මේ සිහිය නැති නිසා රෝගාබාධ වලට පවා බොහෝ දෙනෙක් නතු වෙලා තියෙනවා. ඊටාම පහසුවෙන් සමනය කරගන්න හැටි. අඩස්සිය ආදී ඉන්නද මේ පවතින හේතුවක් තමයි සිහියක් නැතුව නුවණක් නැතුව ඒ ඒ කාර්යයන්ගේ යෙදීම. ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ වාසිතේ තුන්නේ භාවේ සම්පජානකාරී. ගතේ යන්නේ හිතේ හිටගෙන ඉඳීම, නිසින්නේ වාඩි වී සිටින අතර, සුත්තේ සයනය කිරීම, జాగරිතේ නිදිවැරම් සහිතව සයනය කිරීම, වාසිතේ කතා කිරීම, තුන්නේ භාවේ නිශ්ශබ්දව සිටීම සම්පජානකාරී. මේ සියලු අවස්ථාවලදීම ඔබ සිහියෙන් නුවණින් බලන්ටම කටයුතු කරන්න. දැන් මේ අපි පරියංක භාවනාවට සූදානම් කරන හැටි බුදුරජාන් වහන්සේ මේ සඳහන් කරා. ඉසලකුවා සුභ්‍යෝ භික්ඛුනා චක්කුණා රූපං දිස්වා කියලා ඉන්ද්‍රිය සංවරය පිළිබඳ මේක සීලක් ඛණ්ඩයේ සඳහන් වෙන්නේ සංවර සීලයක් හැටියට. පාතිමොක්ක සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය පච්චේ සංනිස්සිත සීලය. දැන් පාතිමොක්ඛ සංවර සීලය කියනකොට වික්ෂුන් වහන්සේලාට තියෙනේ අදි සීලය. ඒ වගේම ගිහිපින්නතුන්ට මේ අද ලැබලා තියෙන අදි සීලයක් ඒ වගේම උසස් සීලය. එතකොට ඊළඟට තියෙනවා ආජීව පාරිශුද්ධ සීලය. Taman ලබන දේ මේ සිව්පසේ නිවැරදිව ලබන්න ඕනේ. මම කල්පනා කරන්න ඕනේ මා හැත්තටම මේ නිවැරදිද මේ ලබන්න. අන්න එහෙම ආජීවයේ පිරිසිදු කරගන්න ඕන. ඒවා උපයන්නේ පිරිසිදුවද? ඒකත් Taman කල්පනා කරනවා ආජීව පාරිශුද්ධ සීලය. ඊළඟට පච්චේ සම්නස්ෘත සීලය. ආහාර පාන ආදී වැළඳීමේදී පරිභෝජනය කිරීමේ ඒවා පිළිබඳ ප්‍රයෝජනීය සහ ආනිසංස ආදීනව සලකලා බලලා ප්‍රතිවේක්ෂා ඥාණයෙන් ඒවා පරිහරණය කිරීම. දී පැවිදි කාටත් මේ කළ යුතු දෙයක්. පාලියෙන් නොකියුවට Taman දන්න භාෂාවකින් ඒවා මෙනෙහි කරන්න ඕන. එතනක් තියෙන භාවනාව. ඊළඟට තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලයට තමයි මේ ඇතුළත් උනේ මේ අපි ඉස්සෙල්ලා කියපු කාරණා. ඊළඟට සම්පජන්නේ. මේ දැන් අපි කතා කළේ සම්පජන්න පබ්බේ ගැන සතිපට්ඨාන සූත්‍රයේ. සතිපට්ඨාන සූත්‍රයේ සම්පජන්න පබ්බේ වශයෙන් සැලකුවත් මේ තපනීය සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා මේ නිවන් මඟට උපකාර වෙන ධර්මයක් හැටියට ඒක ප්‍රගුණ කරන්න අවශ්‍යයි. ඊළඟට බුදුරජාන් වහන්සේ මෙන්න මේ විදිහට මතක් කරනවා අපිට. සොයිමිනා අරියේන සීලඛණ්ඩේන සමන්නාගතු. මේ භික්ෂුව එහෙම නැත්නම් ඒ යෝගාවචරය මේ ආර්ය සීලඛණ්ඩයෙන් සමන්විතව. මෙතන ආර්ය කියනකොට ආර්යත්වයේ ලැබීම් පිළිබඳ කීපෙවි කවුරුත් ආර්යයන්. එනිසා ඒ සීලය ආර්ය සීලයක් වෙනවා. නිවන් පතාගෙන ඔබ යම් සීලයක් රකීද ඒ සීලය ආර්ය සීලය. සොයිමිනාච අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ ඉමිනාච අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ ඉමිනාච අරියේන සති සම්පජන්ණේන සමන්නාගතෝ මේ කාරණා තුන දැන් අපි විස්තර කරපු කාරණා තුන සීලය ඉන්ද්‍රිය සංවරය සති සම්පජන්ණය ඒ නිසා විවිත්තං සේනාසනං භජති අරඤ්ඤං රුක්ක මූලං පබ්බතං කන්දරං ගිරි ගුහං සුසානං වනපන්තං අභෝකාසං බලාල පුඤ්ජ මේ විදිහට ආර්ය සීලයෙන් සමන්විතව මේ විදිහට ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුතුව මේ විදිහට සති සම්පජන්නේ සපුරාගෙන ඊ යෝගාවචරයා විවිත්තං වෙන්වෝ අනිත් අයගෙන් වෙන් වූ අනිත් තැන් වලින් වෙන් වූ සේනාසනම් භජති සේනාසනයක් සොයා ගන්න ආශ්‍රය කරනවා පරිහරණය කරනවා භජති සේනාසනය කිව්වම තමන්ගේ නිවසත් සේනාසනයක් වෙනවා තමන්ගේ ඉන්න යම් කාමරයක් වෙන දෙයක් වුණත් අනිත් අයගෙන් වෙන් කරලා ඒ වෙලාවට සකස් කරගත්තා නම් ඒක සේනාසනයක් වෙනවා විවිත්තං සේනාසනම් භජති අරඤ්ඤං වනේ රුක්ඛ මූලං ගස්මුල් පබ්බතං පර්වත කන්දරං කඳුබෑව ගිරිගුහා ගල්ලේ සුසානං සුසාන භූමි වනපන්තං ඈත වනාන්තරේ අබ්බෝකාසං හිස් අහස යට බලාල පුංජං විදුරු මඩු මෙන්න මේ වාගේ යම් තැනක් තමාගේ සේනාසනයේ වශයෙන් අසුරු කරනවා සේනාසනේ වලින් පරිහරණය කරනවා උයි අවස්ථාවේද සීලයෙන් සම්පූර්ණ වෙන ආර්ය සීලයෙන් සම්පූර්ණ වෙලා ඒ වගේම ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් සම්පූර්ණ වෙලා ආර්ය සම්පජාන්නේ සත සම්පජාන්නේ සම්පූර්ණ වෙලා ඊළඟට සේනාසනයක් තෝරගන්න ඊළඟට කියනවා බුදුරජාන් වහන්සේ අන්නේ සේනාසනයට ගිය භික්ෂුව එහෙම නැත්නම් ඒ යෝගාවචරයා සෝපච්චාබත්තම් පින්ඩපාත පටික්ඛන්තෝ නිසීදති පල්ලංකං ආභුචිත්වා ජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පච්චාබත්තම් පින්ඩපාත පටික්ඛන්තෝ තමාගේ පින්ඩපාතේ සැරිසරලා පහු වෙවිලා දානීය වළඳලා ඉවර වෙලා එහෙම නැත්නම් යෝගාවචරයන් තමන්ගේ ඒ දාන කිස ඉවර කරලා නිසීදති පල්ලංකං වාඩි වෙනවා පළක් බැඳගෙන ආභුජිත්වා පළක් බැඳගෙන වාඩි වෙනවා ජුම් කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ශරීරයේ තමන්ගේ කය ඍජුව තබාගෙන තමාගේ සිහිය තමා ඉදිරියේ පිහිටුවාගෙන ඉඳ ගන්න. සෝබිච්ඡං ලෝකේ පහය විගතාබිච්චේන චේතසා විහෙරති අභිජ්ජාය චිත්තම් පරිසෝදේති දැන් මේ විදිහට ඉඳගෙන පින්නතුනි තමන්ගේ සිතේ යම්කිසි ආසාවන් වලට බර වුන් තෘෂ්ණාධික සිතවිලි රාගාධික සිතවිලි වැනි යම්කිසි ලාමක හෝ ආසාවකට බර වෙලා තියෙනවා නම් ඒවා දිහා බලලා ඒවා නැති කරගන්න ඕනේ. ඒවැය තියෙන ආදීනිවෙන් සලකන්න ඕනේ. එහෙම සලකනකොට කුමක්ද සිදු වෙන්නේ? අභිච්ඡං ලෝකේ පහය විකචා විචේන චේතසා විරති අභිජ්ජාය චිත්තම් පරිසෝදේති මෙන්න මේ විසම ලෝභය නැත්තම් ආශාව තෘෂ්ණාව කියන මේ අභිජ්ජාවෙන් සිත පිරිසිදු කරගන්න ව්‍යාපාද දෝෂම් පහය අභ්‍යාපන්න චිත්තෝ විරති ඊළඟට කරන්නේ ව්‍යාපාදයෙන් සිත පිරිසිදු කරගෙන අර විදියටම ව්‍යාපාදයෙන් තොර වූ සිතෙන් පිරිසිදුව Taman වාසය කරනවා. මේදී සඳහන් කරනවා ව්‍යාපාද දෝසම් පහය අභ්‍යාපන් අභ්‍යාපන්න චිත්තෝ විහෙරති සබ්බපාන භූතානුකම්පී ව්‍යාපාද දෝසා චිත්තම් පරිදෝස් පරිස්සෝ දේති මේ සඳහන් කරන විශේෂ දෙයක් තමයි මේ ව්‍යාපාදය ගැන සඳහන් වෙනකොට කරුණු දෙකක් තියෙනවා එකක් තමයි ව්‍යාපාද දෝසම් පහයි අභ්‍යාපන්න චිත්තෝ සිතේ ඇතිවෙන මේ ගැටීම් කියන ව්‍යාපාදේ කායික වේදනාවට එහෙම නැත්නම් සිතේ පහළ වෙන සිතුවිලි වලට ඇතිවෙන ව්‍යාපාදේ අකමැත් ඒ වගේම යම් යම් පුද්ගලයන් පිළිබඳ ඇතිවෙන මතක සටහන් නිත ඇතිවෙන ව්‍යාපාදයේ ආදී කොයි එකක් ව්‍යාපාදේ ඒ නිසා මේ ව්‍යාපාද අවස්ථාවේදී බාහිර වශයෙන් යම්සි සත්වයේ ප්‍රාණියෙක් හේතු කොටගෙන උද්ගලයේ හේතු කොටගෙන ව්‍යාපාදේ ඇති වෙනවා නම් සබ්බපානු භූතානුකම්පී අන්න ඒ වෙලාවට මේ සීල සත්වයන්ට භූතේන්ට ප්‍රාණීන්ට අනුකම්පා සහගතව තමන්ගේ සිත ව්‍යාපාදයෙන් පිරිසිදු කරන්න ඕනේ එහෙනම් මෛත්‍රී සහගත වෙන්න ඕනේ. නිසා ස්වල්ප වේලාවක් මේ අවස්ථාවේදී මෛත්‍රියට සිත යොදලා ඒ ව්‍යාපාදය දුරු කරගන්න. කයේ ඇති වෙන යම්කිසි වේදනාවක් නිසා හටගත් වේදනාවක් යම්කිසි චේතනාවක් නම් එය ආදීනිව සලකන්න ඕනේ. මේ ව්‍යාපාද චිත මගේ යහපතට පවතිනක් නොවේ අයහපතට පවතින්නකි. ඒ වගේම මේ ව්‍යාපාදයේ අනිත් අයටද යහපතක් නොවේ. ඒ නිසා අපි දෙපාර්ශ්වයටම යහපතක් නොවන මේ ව්‍යාපාදයට මා ඉඩ දී යුතු නැත කියලා ඒ දිහා කල්පනාවෙන් සිහියෙන් නුවණින් බලන මේ විදිහට බැලීම නිසා මේ ව්‍යාපාදයක් ප්‍රහාණය වෙනවා ඊළඟට කියනවා තීන මිත්තම් පහය විගත තීන මිද්දෝ විහෙරති ආලෝක සංජිසතෝ සම්පජාන තීන මිද්දේ ප්‍රහාණය කරන්න ඕන තීන මිද්දේ ප්‍රහාණය කරලා වාසය කරන ආලෝක සංජි සතෝ සම්පජාන සිහියේ නුවණින් ආලෝක සංඥාව වඩමින් ඉන්නවා. ඒ නිසා පින්නතුනේ ආලෝක සංඤ්ඤ සතෝ සම්පජානෝ චීන මිත්තං චිත්තං පරිසෝදේති. එතකොට සිහියේ නුවණින් මේ ආලෝක සංඥාව දිහා තමා බලාගෙන මේ වැඩෙනකොට තීන මිද්දෙන් සිත පිරිසිදු වෙනවා. උද්දච්ච කුක්කුච්චං පහය අනුද්දතෝ විහෙරති අජ්ජත්තං රූපසන්ත චිත්තෝ උද්දච්ච කුක්කුච්චය කියන්නේ පිළිතුරු කවුරුත් දන්නවා සිතේ විසිරීම. උද්දච්චය. උද්දච්චය කියන්නේ Tamanට සිත වාව ගන්න බෑ. තමාගේ අරමුණට ගන්න බෑ. එම තනම දුවන සිතක්. ඒ නිසා උද්දච්චය අතීත අනාගත වශයෙන් තමා වෙහසමින් සිතූ සිතූ දෙහා ගමන් කරනවා. ඒ නිසා අන්නේ උද්දච්චය සහ කුකුච්චය අතීත අනාගතයට සිත යවමින් තැවීම් බැවීම් ඇති කරන සිතුවිල්ල. ඒ නිසා මේ උද්දච්චය සහ කුක්කුච්චය Taman විසින් කරන්ට වූ යම්කිසි පාපයක් කර්මයක් අයහපතක් නැත්නම් මේ නැවත නැවත සීතවීම කුක්කුච්චය කරන්ට තිබූ යහපත ඉටු නොකර පසු පසුතැවීමත් කුක්කුච්චය මේ දෙකම බලවත් අකුසල. මේ දෙක නිසා උද්දච්චය තව තවත් වැඩි වෙනවා. ඒ නිසා විකල යුත්තේ මොකද්ද? විහෙරති අජත්තම් රූපසන්ත චිත්තෝ. රූපසන්ත වූ චිතෙන් සංසිඳුණු සිතින් උද්දච්ච කුක්කුච්චය නැති කරගන්න ඕන. එනිසා කියන උද්දච්ච කුක්කුච්චම් පරිසෝදේති. ඊළඟට අවසානයේක විචිකිච්ඡම් පහය තින්න විචිකිච්ඡෝ විරති අකතං කති කුසලේසු ධම්මේසු විචිකිච්ඡාය චිත්තම් පරිසෝදේති. විචිකිච්ඡාව කියන්නේ මේ පුරුදු අය විතර භාවනා කරන අය බණ අහන අය දන්නවා විචිකිච්ඡාව කියන්නේ ත්‍රිවිධ රත්නය පිළිබඳ සැකය. ඒ වගේම තමන්ගේ ආචාර්යයන් වහන්සේ ඒ වගේම ඒ උගන්වන ප්‍රතිපදාව පිළිබඳ සැකය. තමන්ගේ කර්මස්ථානය පිළිබඳ සැකය. මේ විචිකිච්ඡාව අකතං කති කුසලේසු ධම්මේසු කෙසේද කෙසේද කියලා මේක හරිද හරිද කියලා මේ කුසල් දහම් වැඩෙනකොට ඒවා තුල පවා Tamanට ඇති වෙනවා සැකයක් අන්නේසා අකතං කති කුසලේසු ධම්මේසු චිත්තම් පරිසෝදේති මේවා හරිද හරිද කෙසේද කෙසේද කියලා යම් සැකයක් ඇති වෙනවා නම් අන්න ඒ බෑන් සිත දුරු කරලා එක්තැන් කරලා සිත විචිකිච්ඡාවෙන් පිරිසිදු කරන්න ඕන. ඊළඟටයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සෝයිමේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛලේසේ දුබ්බලේ කරණේ විවිච්ඡේව කාමේහි විවිච්ඡා කුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පටමච්ඡානං උපසම්පජ්ජ විහෙරති කියලා. මෙතන පේනවා ඉමේ සෝ ඉමේ පංච නීවරණේ පහයි. චේතසෝ උපක්ඛලේසේ දුබ්බලීකරණේ. ඒ කියන්නේ පින්නතුනේ සිතේ කෙලස් ඇති කරන ප්‍රඥාව දුර්වල කරන මේ නීවරණය මේ විදිහට ප්‍රහාණය කරලා ඒ තනත්තා පිරිසිදු වූ සිතින් මෙන්න මේ මේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛලේසේ විවිච්ඡේව කාමයේ විවිච්ඡ කුසලයේ ධම්මේ කාමයන්ගෙන් වෙනවම අකුසලයන්ගෙන් වෙනව විවිච්ඡේව කාමයේ විවිච්ඡ කුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විතක්කසා විචාර සහිත පීති සුඛං වටමජ්ජානං විවේකජම් පීති සුඛං වටමජ්ජානං උපසම්පජ්ජේ වේරති විවේකයෙන් නුකෝ පීති සුඛ සහිත විවේකයෙන් වන්නේ ප්‍රථම ඥානයේ සමවැදී වාසය මෙන්න මෙතෙන්දී අපි අයින්න ඕන තැනට තමයි මේ ආවේ අපිට උවමනා කළේ සමාධිය මේ සමාධිය තමයි උච්චම සමාධිය සම්මා සමාධිය මේ සම්මා සමාධියට එන්න බුදුරජාන් වහන්සේ කොතෙක් දුර අපිව ගෙන ආවද? එකවරම අපිට අකර්මස්ථානයේ දීලා වාඩි කෙරුවේ නැහැ. අපි මේ දේ කරද්දී අනිත් සෑම අවස්ථාවකම අපි විසින් කළ යුතු ප්‍රධාන කාර්යය නොපිළිලා ඉටු කරන්න. එහෙම නැත්නම් අර ලී දණු දෙකක් අපි අතුල්ලලා අතුල්ලලා ගිනි රත් කරලා ගිනි ගන්න එනකොට පැත්තකින් තියෙනවා නැවතත් අපි ඕන වෙනකොට අතුල්ලලා රත් කරනවා ගිනි ගන්නේ ඉස්සෙල්ලා පැත්තකින් තියනවා කවුරුවත් හිතන්න එපා මේ රත් වෙච්ච එක අනිත් පාර එනකල්ම තියෙයි කියලා. ඒ නිසා අපි යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් සම්මා සමාධිය ඇති කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරනකොට සීල සමාධි ප්‍රඥා වශයෙන් සදාන් වෙන්නේ ඒ නිසා මේ සමාධියට අපි පැමිණීමට අපි උත්සාහ කළ යුතුයි. නමුත් පින්නතුනේ මේ අර්පණා සමාධිය සමහර කෙනෙකුට නොලැබෙන්න පුළුවන්. කල්ගත වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනා කරයි මේකට ගියොත් මගේ ජීවිතේ ඉවර වෙන්න ඉස්සෙල්ලා මට නම් නිවන් දකින්න බෑ. ඒ නිසා ආදාදම විපස්සනාවට යන්න ඕනේ. එහෙම කල්පනා කළාට කමක් නැහැ. ඊ타ම දුක්ඛිතව ඊ타ම වෙහෙසව ලොකු වීරයක් ඇතිව තමන්ට එන අරමුණු පිළිබඳව කායික වේදනා මානසික වේදනා දරමින් බාහිරින් පැමිණෙන මැසි මදුරු ආදීගේ ස්පර්ශයන්ගෙන් පැමිණෙන පීඩාවන් උසලමින් ඒ වගේම කය තුලින් හටගන්න අනිකුත් දරතයන් කැකෑරෙන වේදනාවන් ඉවසමින් තමන්ට අරමුණ කෙරෙහි සිත තියාගෙන ඉන්න පුළුවන් තරම් වීරයක් ශක්තියක් පුණ්‍ය මහිමයක් තියනවා නම් ඒ තැනත්තා සුස්ක විපස්සනාවට යන්නේ කොහොමදයි නමුත් අපි හැම කෙනෙකුට මේ தત્ත්වේ නැති නිසා ඒ තමාරු ප්‍රතිපදාවක් නිසා දුක්ඛ ප්‍රතිපදාව වශයෙන් බුදුරයන් වහන්සේ ඒක සඳහන් ඒ නම් කළා සුඛා ප්‍රතිපදාව වශයෙන් සඳහන් කළේ අර්පණා සමාධියකටපත් වෙලා ඒ තුලින් සමාධිය තුලින් විපස්සනාවට ඔබ නැඹුරිය යුතු නිසයි. කෙසේ වෙතත් පින්නතුනි අපි යෝගාවචරයෙන්ගේ පවතිනේ මානසික తත්වය චරිත අනුව මේවා තම තමන්ට ගැළපෙන ආකාරයට තමන්ගේම ස්වයං ඥාණයෙන් හෝ ආචාර්යයන් වහන්සේලාගේ උපදේශ මත හෝ හැඩගස්සා ගැනීමට ඉඩ තිබෙන බව නිදාස තිබෙන බව තමන් සිහි කරගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ තන සඳහන් කරනවා දෙවෙනි ධානයේ පිළිබඳව ඒ කියන්නේ විතක්ක ਵਿਚාරාණං උපසමාජ්ජත්ත විතක්ක ਵਿਚාරාණං උපසමා අජ්ජත්තං කොහොමද කියන්නේ මතක් කරලා දෙන්නේ විතක්ක ਵਿਚාරණ රූපසම අජ්ජත්තං සම්පසාදන චේතසෝ ඒකෝදි භාව අවිතක්කං අවිචාර විවේකජම් ප්‍රීතිසුඛං සමාධිජම් ප්‍රීතිසුඛං ဒ ුත්‍යඥානං උපසම්පජ්ජේ විහෙර එතන සඳහන් වෙන්නේ අර විතර්කයේ ਵਿਚාරයේ නැතිව ප්‍රීතිසුඛය ඇති සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ සාහිත්‍ය මේ සමාධියට අජත්තං සම්පසාදන කියන තමන්ගේ අධ්‍යාත්මයේ අර සම්පහන්සණය කරන සනසවන ූපසමණය කරන අර කියවනේ උද්දච්ච කුක්කුච්චං පහය අනුද්දතෝ විහෙරති අජත්තං ූපසන්තෝ කිය මේ වගේ තමයි සංසිඳවන්නේ ඒ නිසා මේ දෙවෙනි ධානයෙන් අපි කරන්නේ අජත්තං ඒ තමන්ගේ ආත්මයේ සාන්ත කරන සංසිඳ වෙමි. ඒ වගේම සමාධියෙන් ඉපදිච්ච ඒ ප්‍රීතිසුඛ සහිත විද්‍යාඥාණයටපත් වේ. ඊළඟට කියනවා ප්‍රීතියාච විරාගා උපෙක්ඛෝච විහෙරති සතෝව සම්පජන්ව සුකංච කායේන පටිසංවේදේති. ඒ කියන්නේ ප්‍රීතියත් අයින් බැහැර කරන විරාග උපේක්ඛකෝච විහෙරති උපේක්ෂාවෙන් වාසය කරනවා. සතෝ සම්පජන්නෝ සීයෙන් නුවණින් වාසය කරනවා. සුඛංච කායේන පටිසංවේදීති කයෙන් ඔබ සුඛයද්ද විඳිනවා. සුඛංච කායේන පටිසංවේදීති යං අරියා චික්කන්ති ආර්යයන් වහන්සලා විසින් යමක් ප්‍රශංසා කළාද තං තත්‍යඥානං සම් අන්‍ය ආර්යයන් වහන්සේලා විසින් බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා විසින් උසස් කොට ප්‍රශංසා කරන ලදී තුන්වෙනි ධානයටපත් වාසය කරනවා ඊළඟ තැනට එනවා පින්නතුනි වැදගත්ම කාරණේ සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා දුකත් ප්‍රහාණය කරලා කායික දුක ප්‍රහාණය කරලා මානසික දුක ප්‍රහාණය කරලා සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා කායික සුඛ ඒ වගේම කායික දුක ප්‍රහාණය උබ්බේව සෝමනස් දෝමනස් සංගතංගම අර කලින්ම අර මානසික වශයෙන් නැති වෙන සුඛ සහ දුක් නැති කරලා උපේක්ෂාවටපත් වෙලා උපෙක්කකෝ සතිපාරිසු උපේක්ඛා සතිපාරිසුද්ධි උපේක්ෂාවෙන් ඉපදුනා වූ සතිපාරිසුද්ධිය සිහිනුවනේ සිහියේ පාරිශුද්ධත්වයටපත් වෙලා චතුත්ථ ධානයට ඔබ පැමිණ වාසය කරනවා. මෙන්න මේ தത്വයට ඔබට යමකට එන්න පුළුවන් වුණා. විපස්සනා කරනවා කියන එක ඉතාම පහසුයි. හේතුව මොකද? විපස්සනා කිරීමට පින්නතුනේ අර මා මුලින් කිව්ව විදිහට විශාල වීරයක් මොකද තමන් මේ සිතත් තමන්ගේ ගතත් විනිවිද දකිමින් මේ සංසාරයක් අනිත් පැත්තට හරවලා මේවා ප්‍රහාණය කරලා සංසිඳවලා නිවන් අවබෝධ කරන් කරන වෑයම තුලදී බාහිරින් සිදුවෙන මේ බාධක නිසා Tamanගේ භාවනාව එපා වෙනවා දුර්වල වෙනවා වෙවුලන්ට ගන්නවා සමායට සීනතෝ වැටෙන ඇති. යාන වෙච්ච අවස්ථා අනන්තවත් තියෙනවා. මෙහෙත් එහෙම වෙච්ච අවස්ථා අපි අනන්තවත් දැක්කා. එහෙම වෙනවා. අත් විඳිනවා අපි. නමුත් බය නැතුව සිහිය ආපෙලාට නැවතත් වාඩි වෙන්න පුළුවන් නම් වාඩි වෙන්න බැරි නම් එහෙමම ඉඳගෙන විපස්සනා කරන්න පුළුවන් නම් මේ යෝගින්ත කියනවා ඒ ප්‍රධාන වීරිය. එහෙම බැරි කෙනා පින්නතුනේ අර සියලු බාධක කායික දුක කායික සුඛ මානසික දුක මානසික සුඛ ඒවා අයින් කරලා සතියේ පාරිශුද්ධත්වය කියන විනිවිද දැකීමේ ඊටම උච්චම අවස්ථාවට ඔබගේ සිත පමුණවාගෙන මේ නාම රූප විශ්ලේෂණය කරන්නට ඔබ සූදානම් වෙනවා නම් මේ ගමන සුඛා ප්‍රතිපදා වෙනවා. ඉනිසා අපි අරමුණු කරන්න ඕනේ මෙතෙන්ට එන්න. නමුත් සංසාරයේ ඔබ ගෙනාපු ඔබ පුරුදු කරපු ඒ ප්‍රතිපදාවල් අනුව යම් කිසි වෙලාවක මේ தത്വෙටපත් වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් සමහර යෝගීන්ට මේ විදිහට සමාජයට අපි ටිකක් හිත යොමු වෙනකොට નિરાයාසයෙන්ම කය තුලින් නොයෙකුත් සංවේදිතා ඇති වෙනවා. දැනීම් ඇති වෙනවා. ඒ වගේම ඇසට නොයෙකුත් රූප පෙනෙන්න ගන්නවා. ඊ අවස්ථාවකදී පින්නතුනි තමන්ට නිදහස්ව මදහත්ව තමන්ගේ අරමුණේම සිටමින් සමාධියට යමන් කරන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම උත්සාහ කරද්දිත් කරද්දිත් ඒ සිත සංසිඳෙන්නේ නැතුව තැම්පත් වෙන්නේ නැතුව ඒකාග්‍රතාවයට එන්නේ නැතුව ඒ පැමිණෙන අරමුණුම තුල කිඳා බහිනවා නම් ඊටාම හොඳයි. ඒ අවස්ථාවට ඉඩ දෙන්න ඕනේ. අනේ ඒ තුලින් ඔබට පුළුවන් මේ වඩාගත්තු යම් තාක්කේ සමාධියක් තියෙනවනේ ඒ සමාධිය තුලින් විපස්සනාව කරලා ධර්මය අවබෝධ කරගන්න. ඒක નિરાයාසයෙන්ම සිදුවෙන දෙයක්. සමහර යෝගීන්ට මේක ටිකක් ඉතිපිසෝ ගාතාව කියනකොට මේ දේ වෙලා ඉවරයි. සමහර ඉතිපිසෝ ගාතාව කියනකොටම ආනාපානිය ආරම්භ වෙනවා සමහර යෝගී. එතකොට ඉතිපිසෝ ගාතාව නෙමෙයි අපි කරන්න ඕනේ ආනාපාන සතිය. මෛත්‍රියට සුවපත් වේවා කියන වචනේ ගන්නකොට ආනාපාන සතිය මතුවේ. එතකොට අපි ඒකට නාහු වෙනවා. ඒ සංසාර පුරුද්දෙන් එන්නේ. ඒක තමයි ප්‍රධානම කර්මස්ථානය. ආනාපාන සතියෙන් චතුත්ථ ධානයට යන්න පුළුවන්. නිසා උසස්ම සම්මා සමාධිය ලැබෙන මාර්ගයක් නිසා අපි යම්සි විදියකින් මේ විදියට සංවේදීතාවය වෙලා ධාතු ලක්ෂණ වලින් එහෙම නැත්නම් සිතිවිලි වලින් සිතේ එන්න පුළුවන් ධර්මතාවයෙන්ද පුළුවන් මේ තුලින් යම හිතවත් පාලනය කරගන්න බැරි තරමට ඒවා විලා ගන්නවා අන්න ඒ අවස්ථාවට සිතුවිල්ල වේවා කායික සංවේගයේ දැනීම වේවා තමන් අරමුණ හැටියට තෝරගන්න ඉඩ දෙනවා යම් වෙලාවක් මෙහිම පැවතිලා සමහර විට නැවතත් ඒවා සංසිඳිලා ආනාපානයට හිතෙන්න එහෙම ආවහම හොඳින්ම පිළිගන්නවා ඒ දේ නැවත සොයන්නේ නැහැ එනිසා පින්නතුනි මේ භාවනා මාර්ගයේදී මේ පල්ලංකන් නිසිද්දති ආභුජිත්වා උජුං කායම් පණිදාය පරිමුඛං සතිම් උපට්ඨපෙත්වා කියලා මේ බුදුරහන් වහන්සේ පෙන්눔 කර වදාළේ ආනාපාන සතියම විය යුතුයි. මේ සඳහන් කළා නෑ ආනාපාන සතිය කියලා. නමුත් මේ සූදානම බුදුරහන් වහන්සේ හඳුන්වා දෙන්නේ ආනාපාන සතියට. ඒ නිසා අපි ආනාපාන සති භාවනාවට හෝ පිම්බීම හැකිලීමට හෝ අපි සූදානමක් වෙනවනම් ඒකනම් අපේ ප්‍රධාන කර්මස්ථානයේ එහෙම නැත්නම් අපි මෛත්‍රී භාවනාව හෝ කරන්න බලාපොරොත්තු වෙනවනම් අපි මෙන්න මේ අවස්ථාවවලදී මේ සීලය සම්පූර්ණ කරගන්නටත් ඒ වගේම ඉන්ද්‍රිය සංවර කරගන්නටත් ඒ වගේම සම්පජන්ණය දිනු කරගන්නටත් උත්සාහ කළ යුතුයි මේ දේශනාවේදී බුදුරයන් වහන්සේ අවසාන වශයෙන් කියනවා නිතරම මේ පින්නතුන් අහලා තියෙනවා ඒවන් සමාහිතේ චිත්තේ මේ විදියට සමාහිත වූ සමාධි වූ විතසිත පරිසුද්ධේ පරියෝදාතේ පිරිසිදු වූ විත ප්‍රභාස්වර වූ විත ආලෝකමත් වූ විත මුදු භූතේ මුර්ධු වූ විත මුදු භූතේ ඒ වගේම විගත උපක්ලේශයේ අනංගනේ මේ නීවරණයන් පහ වූ විට මෙතන උපක්ලේශ කියන්නේ නීවරණ. මේ විදිහට නීවරණ පහ වූ විට අනිකුත් මානාදී උපක්ලේශයටපත් වූ විට කර්මන්නේ වූ විට කම්මනීයේ තිතේ ආනින්ජප්පත්තේ සිත කර්මන්නේ වූ විට ක්‍රියාවට සුදුසුව නැගී සිටි විට මනාකොට පිහිටි විට ආනෙන්ජප්පත්තේ නොසැලෙන අකම්පිත තත්වයටපත් වූ විට ආස්වාක්ඛ ඥානාය චිත්තං අබිනින්නාමේති ආස්වාක්ඛේ කර ඥානීය පිසසිත නැඹුරු කරයි. ඒ නිසා අපි විසින් කලීත්තක් දෙන්නේ. නැතුව සමාධියට සමාපත්තියට සමාවැදිලා අපි සමාධියට සමාවැදිලා මේවා ඔක්කොම වශී කරලා එක එක ඥානෙන් ගිහිල්ලා සතර වෙනි ඥානෙට යන්නේ. එහෙම නොකර යම්සි කෙනෙක් යම් දවසක මේ ප්‍රථම ධානය ආදී සමාපත්තියකට සමවැදිලා තමන් විසින් මේක නිසි ආකාරයට ගුරු උපදේශ ලබාගෙන වශීතාවයට පත් කරගත්තේ නැත්තම් ඒ සමාධිය ආසනේ නාසනේ කාලයේ දික් වෙලා පැය දෙක තුන හතර පහ ආදී වශයෙන් කාලයේ දික් වෙලා ඊටාම සාන්ත තත්වයකටපත් වෙලා මේලොවක් නැති විදියට ඉඳලා මතුවෙනව නැවත ටිකෙන් ටික ටිකෙන් ටික ආසනයෙන් ආසනයට මේ සමාධියේ පිරිහිලා පින්නතුනේ නැවතත් ඒ සමාධියට ඔබට නැගිට බැරි වෙනවා. නිසා ප්‍රවේසම් විය යුතුයි සමාධියක් ලැබුණොත් ඒ නිසි ගුරු උපදේශ ලබාගෙන සොසී කරගත යුතුයි. සමහර යෝගාවචරීන්ට මේ විදියට සමාධියටපත් වුණාට පස්සේ නොදැනීම ප්‍රථම ධානය ලැබුවට පස්සේ යම් වෙලාවක් මේ සමාධියේ ඉඳලා සමාධියෙන් ඉබේට මතුවනහම කරන්න වෙන දෙයක් නැහැ. කොච්චර උත්සාහ කළත් නැවතේ සමාධිය එන්නේ නැහැ. එතකොට පින්නතුනි මොකද? ඔබට නොසෙල්ලීමේ සමාධිය බහැර වුණා. නොසෙල්ලීම අරමුණ දිහාම බලාගෙන ඉන්න පුළුවන් නම් විපස්සනාව මතුවෙනවා ඉබේට. ඒ විපස්සනාව මතු වුණාම වීරය තියනවා නම් බොහෝ විට ඔබට ඒ පරයන්කේම මේ ධර්මය අවබෝධ කරගන්න හැකි විදිහට තියෙනවා. ඒ නිසා පරතෝ ഘോഷය ඔබට අවශ්‍යයි. යෝගාවචරය දැනගන්න ඕනේ කළ යුතු දේ. නැතුව යෝගාවචරය පරණයන්කේ නිද්දී ඊළඟට කුමක්ද කරන්නේ කියලා හිතනවනම් අන්න අකතං කති. මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? මේක හරිද? මේක හරිද? අකතං කති. එනිසා අපි විචිකිච්ඡාව එවැගේම එතන අපිට ඇති වෙනවා. අපි ඒක නැති කරගන්න. එනිසා පින්නතුනි මේන් අපි අදහස් කළේ මේ ධර්ම දේශනාවෙන් පිට පෙන්වන්නට අපි උත්සාහ කළේ මේ ප්‍රතිපදාව නිකාම්ම නිකම් පවතින එකක් නෙවෙයි. පරණයන්ක භාවනාවේදී ඔබ උත්සාහ කරනවා වගේම පරණයන්කේ නැගී සිට විට එතෙන් පටන් ඔබ නැවත පරණයන්කේ එනතේ මේ සීලය පිළිබඳව මේ සංවරය පිළිබඳව මේ සම්පජන්ණය පිළිබඳව ඉතාමත් කල්පනාකාරී වෙන්න සීලය පිළිබඳව කතා කරද්දී සීලය සම්පූර්ණ වෙන්න නම් යෝගාවචරයන් හැටියට වික්ෂූන් වහන්සේලා හැටියට කවුරුන් විසිනු කළ යුතු යම් කිසක් තියෙනවා. ඒ කස කිස ඉතු නොකළොත් ඒ කියන්නේ වත් පිළිවෙත් නොකළොත් සීලය පිරිසිදු වෙන්නේ නැහැ. දුස්සීලයක් වෙනවා. ඒ දුස්සීල සිතින් ඔබට භාවනා කරන්න බෑ. ඒ නිසා පින්නතුනි හිතන්න. ඔබ යම් සිතනක් පරිහරණය කරනවා නම් යෝගාවචරයේ හැටියට ඒ යෝගාවචරයා ඒ ස්ථානයේ ඊටාම් පිරිසිදු ඒ ක්‍රමානුකූලව පවත්ව ගන්නට යම් මිදුලක් ඇත්නම් මේ මිදුල වේලාවට ඇනද ගන්නට ඒ මිදුල අමදින කොට අනිත් අයට භාවදා වෙන විදිහට නොකර හිමින් සීරුවේ කරන්ට වන තමන්ගේ සතිය සම්පජානයේ දියුණු වෙන විදිහට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දින සමාපත්තියට සමවැදිලා ඉන්නවා බුදුරජාණන් වහන්සේ දිවසින් බලනවා කොමේ මගේ මේ අග්‍ර ශ්‍රාවකයා මොකද කරන්නේ කියලා. සමාපත්තියට සමවැදිලා ඒ වෙලාවේ විදුරායන් වහන්සේ තරවටුවක් කරනවා මොකද මිදුලතු ගාලා නැතුවයි සමාපත්තියට සමවැදිලා හිටියේ. මිදුලේ ලාංඡනයක් පීටෙව්වා මේ ස්වාමීන් වහන්සේ නැගිටලා සමාපත්තියෙන් නැගිටලා එනකොට මේක දැක්කා. දිවසින් බැලුවයි විදුරායන් වහන්සේ මෙහෙම කළේ කියලා. කාරණේ තේරුම් ගත්තා. එදා පටන්නේ වත් පිළිවෙත් හරියට ඉටු කළා. එනිසා මේ යෝගාවචරයෙන් Tamange ඇඳුම් පිරිසිදු වෙන්න ඕනේ. ඒවා ක්‍රමානුකූල වෙන්න ඕනේ. ඒ වගේම Tamange ඇඳ ඇතිරිලි ආදී ක්‍රමානුකූලව තියන පිරිසිදු වෙන්න තියාගන්න ඕනේ. එතකොටම Taman අහක දාන දේවල් නිසිතන දවන්න ඕනේ. බුද්ධලික දේවල් යද්දීව ආපහු දමල යන්න හොඳ නෑ මේ ස්ථාන. මොකද ඊළඟ යෝගාවචරයට අපි කරන්නේ කරදරයක්. තමන්ගේ වටපිළිවෙත සම්පූර්ණ වුණේ නැත්නම් තමන්ගේ සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා සීලය සම්පූර්ණ කරගන්න නම් මේ සුළු කාලයකට කාලේ පරයන්ත වශයෙන් ඔබ මේ යෝගාවචර ජීවිතයකටපත් වෙලා තියෙනවා. ඔබ తాවකාලික වශයෙන් ඔබේ සිත මේ ප්‍රෞජා භූමියට ඇතුල් කරලා තියෙනවා. ඔබ අදි සීලයේ සමාදන් වෙලා ඉන්නේ. ඔබ මේ රාත්‍රී දිවා රහතන් වහන්සේ අනුකරණය කරා. නිසා රාතන් වහන්සේ කෙනෙක් අනුකරණය කරන ඔබ බුද්ධ වචනයෙන්ම රාතන් වහන්සේ කෙනෙක් අනුකරණය කරනවා කියලා සූත්‍රයේ සඳහන් වෙනවා. එහෙනම් න්‍යාස්ථාංගික උපෝසත සීලයේ සමාදන් වෙලා මේ නිර්වාණය පතාගෙන ඔබ ගතසිත යොදවාගෙන ජීවිතයේ පිළිබඳ ආසාව අත්හැරලා මේ කරන යෝග කර්මයට ඔබගේ සම්පූර්ණ වීරය යොදන්නට නුවණ සතිය සීය යොදන්නට ඒ වගේම එසේ කිරීමෙන් අපට වහා වහා මේ නිර්වාණ සාක්ෂාත් වේවායි කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනය කර ස්වාමින් වහන්සේ සමත භාවනාව සහ විපස්සනා භාවනාව අතර වෙනස පාදලා සමත භාවනාව වශයෙන් සඳහන් වෙන්නේ අපේ මේ විසිරුණු සිත එක්තැන් කිරීම. මොහොතක් ගානේ අපේ සිතට සිතුවිලි ගලාගෙන ඒ සිතුවිලි නිසා අපිට යමක් හරියට දකින්න මනසින් බලන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ප්‍රථමයෙන්ම මේ සිත සාන්ත භාවයටපත් කරන්න ඒකග්ගතාවය කියලා කියන්නේ එකඟ බව. වෙනත් සිතුවිලි නැතුව Tamanට සිත නවත්ත ගන්න පුළුවන් හැකියාව. උච්චම අවස්ථාව තමයි අර්පණා සමාධිය. අර්මසා සමාධියෙන් නැගී හිටියාම උපචාර සමාධිය. උපචාර සමාධියේදී සිදුවෙන්නේ තමන්ට මේ ආවට ලෝකයේ හොඳට පැහැදිලිව දැනෙනවා. නමුත් මේ දැනෙන ලෝකේ අවශ්‍ය දේ පමණක් ප්‍රමුඛත්වයේ දීමේ හැකියාවක් තියෙනවා ඒ උපචාර සමාධිය තියෙන තැනත්තා. ඒ නිසා මේ සමාධිය ලබා ගන්නට එකම අරමුණක අකණ්ඩව හිත පවත්වන්න ඒක සක්මන් කිරීමේදී පවා කරන්න පුළුවන් දෙයක්. අපි සමත භාවනාවේ යෙදෙද්දී අපි ආනාපාන සතිය ගත්තොත් අපිට පුළුවන් සක්මන් කරද්දිත් ආනාපානිය බලන්න. ඒක අපහසු නම් අපි පාදයට හිත යොමු කරනවා. අනිත් හැම වෙලාවෙම මේ දිහා බලන්න පුළුවන්. ඒක සමතේ. අපි කරන්නේ මේ හිතට එන සිතුවිලි නවත්තගෙන අපිට එකම අරමුණක ඉඳීම. මේක ඉඳීම නිසා සම්පහන්සනයක් සිදු වෙනවා. කය පිනා යනවා. කය සැහැල්ලු වෙනවා. සංසිඳෙනවා ඔක්කොම. සිත සංසිඳෙනකොට කය සංසිඳෙනවා. ඒකයි සැහැල්ලු වෙන්නේ. ආස්වාස ප්‍රස්වාසයේ අඩු වෙලා අඩු වෙලා ගිහින් චතුත්ථ ධානයේ වගේ තත්වයකට આવත් ආස්වාස ප්‍රස්වාසයේ සම්පූර්ණ වෙන නතර වෙනවා. මේ සමත භාවනාවේ ආනාපාන සතියේදී සමහර අවස්ථාවලට විනාඩියමාර ආශ්වාස නතර වෙලා සමහර වෙලාවට ආශ්වාස ප්‍රශ්වාසයේ ඊටාම සියුම් විදිහට සංසිඳුනහම Taman ආශ්වාස ප්‍රශ්වාස කරන බව දන්නේ නැති තරමටම සියුම් වෙනවා නමුත් දන්නවා හුස්ම ගන්නවා මේකයි අපි බලාපොරොත්තු වෙන සමතේ කියන්නේ සිත තැම්පත් කිරීම විපස්සනා කියලා කියන්නේ විශේෂයෙන් දැකීම. ඒ කියන්නේ මේ අපි විශේෂයෙන් දකින්න ඕනේ මේ ලෝකේ කියන මේ පංචස්කන්ධය. පංචස්කන්ධය කියන්නේ සිතත් ගතත්. එතකොට ගත කියන්නේ මේ රූප. මේ රූප මොනවද කියලා බලන්න අපි ඉස්සෙල්ලා බලන්න පුළුවන් කොටස් වශයෙන් 32ක් තියෙනවා කියලා දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ කොටස් තුල මොනවද තියෙන්නේ? එහෙම නැත්තම් මුළු ශරීරයම මොකද්ද? මොනවද ඇදිලා තියෙන කියලා දකින්න. ඒක රූප දැක්කේ නැත්තම් රූප පරිච්ඡේද වෙන්නේ නැහැ. රූප පරිග්‍රහය ලැබෙන්නේ ඒක විපස්සනා ඥානය. එතකොට නාම හිතට එන සිතුවිලි සිතත් ඒ ඒ සිතුවිලට අනුරූපව පහළ වෙන සිතුවිලි තියෙනවා. කුසල කුසල වශයෙන්. ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, මතක, සංකල්පනා මේවා එනකොට ඒ එක්කම ඒ සිතුවිලි පහළ වෙනවා. ඒවා දැකගන්න තමන්ගේ වශයෙන් නොගෙන ඒවා ඒ හේ හැටියට දැකගැනීමට හැකි හැකියාව ඇති වෙන්නේ විපස්සනා. එහෙම දැක්කොත් තමයි ඒවා නැති වෙන හැටි දකින්නේ. ඒවා මොකද්ද වෙන්නේ? කොයි දෙයක්වත් පවතින්නේ නැහැ නිශ්චනයක්. ඇති වුණා නැති වුණා. බොහොම සුළු වෙලාවයි ඒවා පවතින්නේ. අන්නේ රූපයක් නම් චිත්තක්ෂණ 17ක් තරම් කල් පවතිනවා. මොකද මේ රූපය චක්කු ප්‍රසාදයේ ගත්තොත් චක්කු ප්‍රසාදයෙන් එන රූපය ඒ චිත්තක්ෂණ 17ක් තුලදී ඒ සිතුවිලි කර්මය නිමා කරන්න සිත ඒක තේරුම් ගන්නට යන කාලේ නිම වෙන කල්ල රූපේ තියෙන. ඒ නිසා චිත්තක්ෂණ 17ක් මේ රූපේ පවතී. ඉතින් මේවා සමාධිය යන්තම් තියෙනවා නම් ටිකක් දැනෙන. සමාධිය හොඳට තියෙනවා නම් ගැඹුරින් දැනෙන. ඒ නිසා විපස්සනාවේම අරමුණේම හිත යොදාගෙන මෙනෙහි කිරීමෙනුත් යම් විදියකට සිත නැගෙනවා සමාධි කියන්නේ ඒ වේලාවේදී හිත පැවතීම. ඒකත් සමතයක්. ඒ සමතය හැබැයි දුර්වල සමතයක්. මොකද මේ විපස්සනා අරමුණේ මේ ඒ රූපේ ඒ ඒ සිතුවිල්ලේම හිත යොමු කිරීම. ඉතින් බොහොම වීර්යයක් වන අනිත් සිතුවිලි යවෙන එක වළක්ව ගන්න. එනිසා විපස්සනා කියන්නේ විශේෂින් නාම රූප ආදී දැකීමත් ඒ වායේ Nirodha ආදී දැකීම. සති ප ဋ ාණ භාවනාවෙන් ආනාපාන ආනාපාන මෛත්‍රී අසුබවැනි භාවනා වලින් පමණක් නිවන් වලින් පමණක් නිවන් දැකිය නොහැකි. බද්ද ආනාපාන භාවනාවෙන් තොරව මෛත්‍රී අසුබ වැනි භාවනා වලින් පමණක් නිවන් දැකිය හැකිද අනේ පුළුවන් නේ. මෛත්‍රී භාවනාවෙනුත් පුළුවන්. සමාධිය ලැබෙනවානේ මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, චතුර්ථ ධානය වශයෙන් වශී කරලා ලබා ගන්න පුළුවන්. එතකොට ප්‍රථම ධානය විතරක් ලබාගත්තු කෙනා එයින් සෑමයකටපත් වෙනවා නම් ඒ ධානයෙන් නැගී ඉඳලා උඩ පුළුවන් ඒ ධානාංග මෙනෙහි කරන්න විපස්සනා වශයෙන්. ඒ නිසා නාම කර්මස්ථානේ න්‍යා පටන් ගන්න. එතකොට අසුභ කර්මස්ථානේ තියෙනවා. අසුභ කියනකොට අපේ ශරීරයේ කොටසුත් අසුභ. මේ අසුභ අපිට කොටස් වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් දැන්පත්ව වාඩි වෙලා මේ අසුභ කොටස් ටික Taman දන්නවා. දැකලා පුරුදුයි. එතකොට මේ කේසා කියනකොට අපිට මතකයිනේ කේස් වලට හිත යොමු කරලා. ලෝමා නකානිය පුතු දන්තා පිටින් තියෙන්නේ. එතකොට ওই විදිහට ඒ රූපයට ඒ ඒ තැනට හිත යොමු කරමින් අපි භාවනාවේ යෙදෙනවා නම් මුලදී තේරෙයි මේක මහා කරදරයක් හැමතැනම හිත දුවනවා ඒක පුරාම කියලා. නමුත් මේ විදිහට අපි තෝරගෙන තෝරගෙන කරගෙන කරගෙන යද්දී මේක වැටෙනවා මේ රාමුට. ඊට පස්සේ බාහිරට හිත විලියන්නේ නැතුව මේ අසුබේම හිත පවතින කොටස් වල ඒ කොටස් වලම හිත පවතින්නේ පවතින්න පවතින්න Tamanට රූපයක් වශයෙන් දැසින් දකිනවා වශයෙන් මේ රූපේ පහළ වෙයි. අසුබේ. එතකොට මනසන් කියනකොට මසක් දකින්නේ. අට්ටි කියනකොට අට්ටියක් දකින්නේ. මුල විචායා ඡායා වශයෙන් යන්තම් පේන්න පටන් ගනි. මෙහෙම කරගෙන යනකොට කොටස් 32ම දැන් පේන්නේ මොනවද? කොටස් ගොඩක්. මමෙක් නෙවෙයි. ඉතින් එයාටත් පුළුවන් ඒක අසුබ කර්මස්ථානයේ කොටස් වශයෙන් දැක්කට එයාට බෑ අර්පණා සමාධියට යන්න. එයා ඒක පටික්කුල සංඥාවට පෙරළුවොත් මේක අන්න පුළුවන් වෙනවා. එයාට ප්‍රථම ධානයක් ලබන්න. ඊන් එයාට යන්න බෑ. නිසා ඒකත් හොඳයි. නිසා මේ භාවනා වලින් බුද්ධානුසති ධම්මානුසති සංඝානුසති මේ ඕනෑකින් පුළුවන්. සමාධියට යන්නයි මේවා අපි යොදා ගන්න. දස්සනේන පහතබ්බ භාවනා පහතබ්බ අතර වෙනස මොකක්ද? මේ දර්ශනේන පහතබ්බා කියනවා සබ්බාසෝ සූත්‍රයේදී සඳහන් වෙන්නේ සෝවාන් මාර්ගය සෝවාන් ඵල. ඒ කියන්නේ දර්ශනයෙන් ප්‍රහාණය කරන සෝවාන් මාර්ගයෙන් අපි සංයෝජන තුනක් ප්‍රහාණය කරනවා. දර්ශනය එතකොට බුදුරජාණන් වහන්සේ මේ දර්ශනා පහතබ්බා කිව්වහම මේක අර සමාධියකට ගිහිල්ලා ඒ සමාධිය තුලින් මේ නාම රූප ආදී පරිච්ඡේද පච්චේ පරිග්ගහ පටිච්ච සමුප්පාදේ සම්මර්ෂණේ අනිච්ච දුක්ඛ අනාත්ම ඒවා උද්‍යප්පය ඇතිවීම නැතිවීම බංග කඩා වැටීම බය බය තුප්පට්ට යාදීනම මේවා දැක දැකා මේ ඥාන වශයෙන් යන තියෙන ගමනක් නිසා සෝවාන් වෙන්න බෑ නැතු. ඒ නිසා දර්ශනා පහතබ්බා කියනකොට සමහර අය හිතනවා භාවනා නොකර මේක දකින්න පුළුවන් දෙයක් බලාගෙන ඉන්නකොට කියලා. එහෙම දෙයක් නෙමේ බුදුරයන් වහන්සේ මේ ධර්මයේ සඳහන් කරන සෑම වචනයකටම අර්ථ දෙන්න බෑ. බුදු සමහර වචන තියෙනවා දැන් බලන්න චක්කුම් උදපාදී ඥානං උදපාදී විඥා උදපාදී පඤ්ඤා උදපාදී ආලෝක උදපාදී චක්කුම් උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විඥා උදපාදී ඔක්කොම නුවණ ආලෝක උදපාදී දීප චක්කුස ඉතින් මේ නිසා මේ හැම එකටම දෙන්න බෑ ඊළඟට මේ දර්ශනා පහතබ්බා කියලා කියන මොකද නිබ්බානම් පුසති නිර්වාණය ස්පර්ශ කරනවා කියලා කියන්නේ සෝවාන් වෙනකොට. ප්‍රථම වශයෙන් නිර්වාණය ස්පර්ශ කිරීමක් කෙරෙන්නේ මනසින්. ඒ නිසා කියනවා නිබ්බාණං පුසති කියලා සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට කො මේ සෝවාන් මාර්ගයේ ඉත සෝවාන් උනේ දා එතන ස්පර්ශ කරලා. මෙතන කියනවා දර්ශනය. මේ ඔක්කොම පර්යාය වචන. ඊළඟට භාවනා පහතබ්බා කියනකොට සබ්බාසෝ සූත්‍රයේ තියෙන බොජ්ජංග පිළිබඳ එතකොට මේ තව සූත්‍රයක් තියෙනවා සංවර පහන සූත්‍රය මේ සංවර පහන සූත්‍රයේ තියෙනවා සඳහන් වෙනවා භාවනා පහන කියලා. ඒ භාවනා පහන කියන්නේ මොකද්ද? බොජ්ජංග දැකීම. එතකොට සබ්බාසව සූත්‍රයේ තියෙන භාවනා පහතබ්බා කියලා සත්බොජ්ජංග ගැන. ඒ නිසා මේ දෙකම සඳහන් වෙනවා මේ සූත්‍ර ගණනාවක විවිධ නම් වලින්. මතකයි මේ බලන්න සංවර ප්‍රධාන සූත්‍රය චත්‍රම චත්තාරිමානි වික්කේ ප්‍රධානානි තතමානි චත්තාරි මේ ප්‍රධාන කියන්නේ වීරිය වීරය හතරක් තියෙනවා වීර සංවර ප්‍රධාන. සංවර ප්‍රධානේ වීරයෙන් සංවර වී. සංවර ප්‍රධාන කතමානි චත්තාරි මොනවද ඒ හතර? සංවර ප්‍රධාන. මේ සංවර ප්‍රධාන කියලා කියන්නේ අපි දැන් කිව්වනේ ඉන්ද්‍රිය සංවරයක් ගැන. දැන් මේ සූත්‍රයේ කිව්ව ඉන්ද්‍රිය සංවරයක් ගැන. මේ කිව්වේ මොනවාද සූත්‍රේ? තප සූත්‍රේ. තප සූත්‍රයේ බුදුරජාන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය ගැන සඳහන් කළා. දැන් මෙතන කියනවා සංවර ප්‍රධානං කියන සූත්‍රයේ කොහොමද කියන්නේ? කතමංච භික්කවේ සංවර ප්‍රධානං ඉද භික්කවේ භික්ඛු චක්කුණා රූපං දිස්වා නනිමිත්තා ගායෝ තිනානුබංජනක් ගාය අරකමනේ. ඊළඟට කියනවා බුදුරජාන් වහන්සේම පහන ප්‍රධාන මොකද්ද මේ පහන කතමංච භික්කවේ පහන ප්‍රධානං ඉද බික්කවේ වීකු uppannam කාමී චක්කන් ආදි වාසේති පජාති විනෝදී බැන්ති කරෝති අනභවං ගමි මේක නේද සබ්බාසෝ සූත්‍රයේ තියෙන්නේ සබ්බාසෝ සූත්‍රයේ තියෙනවා විනෝදනා පහතබ්බාවේ uppannam කාමී චක්කන් ආදි වාසේති පජාති විනෝදේති බැන්ති කරෝති අනභවං ගමේති කියලා සබ්බාසෝ සූත්‍රෙත් කියන්නේ මේකමයි දැන් මෙතන කියනවා එතන භාවනා පහතබ්බා එතන කියන්නේ මොකද්ද? අදිවාසනා පහතබ්බා විනෝදනා පහතබ්බා විනෝදනා පහතබ්බා දැන් මෙතන කියන්නේ පහන සංවර ප්‍රධාන පහන ප්‍රධාන ඊළඟට කියනවා භාවනා ප්‍රධාන ඔන්න බලන්න කතමංච භික්කවේ භාවනා ප්‍රධානං ඉද භික්කවේ භික්කු සති සම්බොජ්ජංගා භාවේති විවිච්ඡේ විවේක නිස්සිතං විරාග නිස්සිතං උස්සක බලන මේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ මේ සත්බොජ්ජංගයේ පිළිබඳවම කියනවා ප්‍රධානයක් හැටියට සංවර ප්‍රධාන පහන ප්‍රධාන භාවනා ප්‍රධාන හැටියට මේකම තමයි සබ්බාසෝ සූත්‍රයේ කියන භාවනා පහතක්වා කියලා. දැන් මෙතන කියන්නේ වීරියක් හැටියට. ඉතින් ඒ නිසා පින්තුනි මේ තව එකක් තියෙනවා. මේ බලන්න. කතමංච බික්කවේ අනුරක්කන ප්‍රධාන අන්තිමට දෙන්නේ අනුරක්කන ප්‍රධාන හතරවෙනි. ඒ කියනවා ඉද බික්කවේ බික්කු uppannam baddakam samadhi nimittang anurakkhati අට්ටික සංඥං පුලවක සංඥං විනීලක සංඥං විකුප්පුදක සංඥං විචිත්තක සංඥං උද්දුමාතක සංඥං දැන් මේ බුදුරහන් වහන්සේ කියනවා මේ අනුරක්කන ප්‍රදාන ආරක්ෂා කිරීමේ වීරියක් මේක ප්‍රධාන වීරියක් මොකද්ද කරන්නේ බද්ධකම් සමාධි නිමිත්තන් අනුරක්කන මේ යහපත් වූ සමාධි නිමිති uppannam බද්ධකං සමාධි නිමිත්තං අනුරක්කති uppannā වූ මේ යහපත් වූ සමාධි නිමිත්ත ආරක්ෂා කරයි මොකද්ද මේ අට්ටික සංඥා ඇට පිළිබඳ සංඥාව තමයි නිමිත්ත පුලවක සංඥා පණුවන් ගැසූ මලසිරුර වීලක සංඥා නිල් පාට වුණු මලසිරුර විපුබ්දක සංඥා ඕජාව වැగిරෙනම සිරුර සංඥාව මේ ඒ සිරුරෙන් ගත්තු සංඥාව විචිත්තක විචිත්තක සංඥා කැලි කැල්ල ගිය මලසිරුර සංඥා බුද්ධමාතක සංඥා. ඉදිමුණ සංඥා. දැන් බලන්න. බුද්ධමාතක කියන්න ඕනේ මුලින්. නමුත් බුදුරජාණන් වහන්සේ බුද්ධමාතක කිව්වේ මෙතන අන්තිමට. කෑලි කැඩිලා, හැරෝ වගිරලා, ඇටසැකිල්ල මත උනාට පස්සේදී මිනිහ ඉදිමෙන්නේ. දැන් මේක ගත්තොත් කවුරු හරි කියයි. ආ මේ බුද්ධමාතක කියලා තියෙන්නේ අන්තිමට. එහෙනම් මිනිහ ඉදිමෙන්නේ අන්තිමට ඇටසැකිල්ල ඉස්සෙල්ලා මත වෙන අට්ටික සංඥා. ඊළඟට පණුව, ඊළඟට නිල් පාට වෙන්නේ. ඊළඟටයි ඕජාව වෙදිරෙන්නේ. ඊළඟටයි කැඩෙන්නේ. අන්තිමටයි ඉදිමෙන්න කියලා කිව්වොත් ඒ නිසා පින්නතුනි මේ සූත්‍රවල තියෙන වචනේ පිටිපස්සෙන් යන එක සුදුසු නෑ. ලස්සනේන භාවනා වෙනස. ඒකයි වෙනස. මේ ඔක්කොම භාවනා කරන්නේ. සීලය හා වෘත අතර වෙනස. ඔව් සීලය කියන්නේ අපි සමාදන් වෙනවා සීලයක් පංච සීලය. මේ පංච සීලය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීලයක්. ඊළඟට ආජීව වට්ටමක සීලය. මේවා සීල. සාමනීර සීලය, දස සීලය. ඒතකොට සීකිය 75ක් තියෙනවා උන්වහන්සේලාට තව අමතර උපසම්පදා භික්ෂුන් වහන්සේලා රකින්න සීල වලින් 75ක් වෙනම රකින්න ඕනේ. ඊළඟට පාතිමොක්ක සංවර සීලයට ගොඩක් තියෙනවා නව කෝටි සහස්ස කියලායි කියන්නේ ගාන මන් දන්නේ නැහැ කීයක් තියෙනවද කියලා. ඊළඟට වෘත කියන්නේ ගෝවෘත අජවුත ඒ කියන්නේ සත්තු හැටියට හැසිරෙනවා. සමහර අය බල්ලන් හැටියට හැසිරෙනවා. බිමට දාපුවාම විතරයි ආහාර ගන්න. ගවයන් විදියට ඒ වගේම මේගොල්ලෝ ඉන්නේ විදියට සැතපෙන්නේ විදියට ඉතින් බුදුරයන් වහන්සේ ඒ අයට කිව්වා ඒ අය ගිහින් ඇහුවා බුදුරයන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ දෙන්නේ ගිහින් අහනවා මේ අපි දෙන්න මෙහෙමයි මේ මගේ මිත්‍රයා මෙන්න මේ විදිය වෘත්තයක් රකින්නේ මං හිතන්නේ සුනක වෘත්තයක් නිසා මෙයා මරණයෙන් පස්සේ මෙයා කොහෙද සුගතියක උපදින්නේ කියලා ඇහුවා. බල්ලෙක් කියලා උපදිනවා කිව්වා. ඉතින් අරයට කිව්වා ඒ ගුණෙක් කියලා උපදිනවා කියලා. ඉතින් ඒ නිසා මේ වෘත කියන්නේ එක එක ආකාරයට ශරීරයට දුක් දෙන වෘත. ඒකයි මේ සූත්‍රය කියන්නේ මේ තපනීය සූත්‍රය කියන්නේ තමන් කයට වේද දෙන්නේ නැතුව අනුන්ටවත් දෙන්නේ නැතුව සීලයක් සමාදන් වෙලා ඉන්ද්‍රිය සංවරය කරගෙන ඒ වගේම සති සම්පජන්නේ වඩමින් තමන්ගේ ප්‍රධාන කර්මස්ථානයට යොමු වෙන එක තමයි කියන්නේ. ප්‍රපංචක යන මොනවා ප්‍රපංචක ප්‍රපංච ඒ කියන්නේ ප්‍රපංච කියලා කියන්නේ අපි ඇත්තක් නැත්තක් හේතුවක් හරියට නොදැන අපි මඤ්ඤණාවක් කරනවා මෙහෙම මෙහෙම වෙන්න ඇති මේක නිසා මෙහෙම වෙන්න ඇති කියලා අපේ පුරුද්ද ඒක තමයි යම්කිසි දෙයක් සිදු වුණාම ඒ දේ යථා තත්ත්වයේ දකින්ට අසන්ට පෙර අපේ දේ මොකද්ද මේක මෙහෙම වෙන්න ඇති මෙහෙම නිසා වෙන්න ඇති මේ ආදී වශයෙන් අපි සිතුවිලි මවනවා මේවා තමා ප්‍රපංච නිස්සාර දේව ආනාපාන සතිය අතිසියුම් වී ගෙවි ගොස් කය වේදනා සංඥා නැති තත්වයේ ඊතා සෑල්සුවෙන් පවතින අවස්ථාවටද निराமிස සුවය කියන්නේ ඒකත් निराமிස සුවයක් තමයි සමාධි සුවේ निराமிසයි නමුත් ඒක අදුක්කම සුඛ වේදනාව ඒ කියන්නේ අදුක්කම සුඛ නෙමෙයි. නිදුක් භාව පරම කොටගත් සුඛය. සංසිඳීමේ සුඛය. ඒ නිසා ඒක නිර්ාමිස සුඛය. සමාධිය විසිනුත් නිර්ාමිස සුඛය ලබා දෙනවා. මොකද අපිට මේකට ආමිසේ ප්‍රතිලාභයක් මේකෙන් අපිට ලැබෙන්නේ සීලය නිසා අපිට ලැබෙන්නේ මේක. සමාධිය. සෑහළු බව. ඒ නිසා මේක නිර්ාමිසයි. අනිමිත්ත සමාධියකදී ඇතිවන සුවය විඳී යාමට හේතු වේ හැකි විඥානය විඥානයේ අවස්ථා විස්තර කර දෙනු ලැබේ අනිමිත්ත සමාධියකදී ඇතිවන මේ සුවය බිඳී යාමට හේතු වෙනවා අනිමිත්ත සමාධියක ඉන්නකොට ඒකෙත් තියෙන ඒකදා එකග්ගතාවේ Tamanට රැකගන්න බැරුව යනවා මොකද හේතුව මොන දේ වුණත් යම් වෙලාවක් පවතිනකොට ඒ සමාධි ශක්තිය දුර්වල වෙනකොට ඒක බිඳලා අපි අර්පණා සමාධියකට ගියත් අර්පණා සමාධියේ වශී කරගෙන Taman ඒක නැත්තම් ඒ සමාධියෙන් යම් වෙලාවක් පැවතිලා මිදෙනවා. අපි විපස්සනා කරගෙන යනකොට විපස්සනාවේදී හොඳට විපස්සනා කෙරීගෙන කෙරීගෙන ගිහිල්ලා යම් වෙලාවකදී ටික ටික ටික ටික දුර වෙනවා. දුර වෙලා බිඳිලා. ඊළඟට වෙන්නේ මොකද්ද? එපා වෙනවා. කොච්චර උත්සාහ කළත් නැවතෙන්න බෑ. හේතුව ඇත්ත වශයෙන් ඒකෙ වෙන්නේ Tamange ශක්තිය දුර්වල වෙලා කායික මානසික දෙකම දුර්වල වෙනවා. මොකද කායික දුර්වල වීමේ එන්නේ එක දිගට විපස්සනාවේ යෙදෙනකොට මේක සිදුවෙන දෙයක්. අපේ බුදුරජාන් වහන්සේම අපි ගිය සැරෙත් මේක මතක් කරලා දුන්නා. වජ්‍රාසනයේ බුදු වෙන්න උත්සාහ කරද්දී බුදුරන් වහන්සේ එතෙන්දි කළේ විපස්සනාව දැන් මොකද්ද? එහෙම නැත්නම් කොයි විදිහටද නිවන් දකි බුද්ධත්වයේ ලබා ගන්න කියන එක හරි අවබෝධයක් නැතුව සොයන වෙලාව. ඒ නිසා බුදුරන් වහන්සේ සිත දිහා බලාගෙන හිටියා. සිතේ ඇති වෙන්නේ ව්‍යාපාදය ඇති වෙනවා. ඒ වගේම අවිජ්ජාව කියන්නේ විසම ලෝභය තෘෂ්ණාව ඇති වෙනවා. මේක දැක්කා. මේක දැකලා බුදුරජාන් වහන්සේ කල්පනා කළා මේක දෙකට බෙදන්න මොකද වෙලාවකට අවිජ්ජාව ඇතිනවා. වෙලාවකට ඒක අනිත් පැත්ත ඒක විගත අවිජ්ජාව. ඒ කියන්නේ විසම ලෝභය නැතුව පේන. නිසා බුදුරජාන් වහන්සේ ඒ අවිජ්ජාව කියන එක දැකලා ඒක ගැන හිත හිතා ඒක ආදීනෝ මිනී කරලක නැති කළා. ව්‍යාපාදයේ ඇතිනකොටත් මෙහෙම නැති කළා. මෙහෙම නැති කරගෙන යනකොට අනබිජ්ජා අභ්‍යාපාදා කියන தത്വයට විතර්ක පහළ වුණා. දැන් අභිජ්ජා කියන එකයි ව්‍යාපාදයක පැත්තකට දැම්මා. අනබිජ්ජා අභ්‍යාපාදා කියන සිතුවිලි අනිත් පැත්තට දාලා බොඩවල් දෙකක් කළා. දේතා විතක්ක සූත්‍රය කියන්නේ ඒකයි. එහෙම කරගෙන යනකොට සිතේ අර කෙලෙස් ස්වභාවය අඩු වෙනකොට අර තිබේ හිතේ තිබිච්ච බය ගැටි ඔක්කොම දුරු වුණා. දැන් දුර වෙලා මෙහෙම ටිකක් වෙලා තව තව ඉnde ඉnde වඩ වඩාත් මේ විදිහට මනසකාරය කරද්දී බුදුන් වහන්සේ කායික විඩාව ඇති වුණා. කායික විඩාව ඇතිලා ක්ලාන්තිය හැදෙන්න ගියා. අන්නෙතෙන්දී බුදුරයන් වහන්සේ කල්පනා කළා මා දැන් කුමක් කළ යුතුද? එතෙන්දී දැනගත්තා මේ විදිහට විපස්සනා කළොත් මං කලන්ත දෙල්ලම වැටෙනවා. ඒ නිසා බුදුරයන් වහන්සේ ඒ විපස්සනාවෙන් අයින් වෙලා සමතේට හිත යොමු කළ අජත්තං අධ්‍යාත්මයේහි සමතේ සිත පිහිටෙවුවා කියලා සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ පිහිටෝලා ගත්තේ මොකද්ද? ආනාපාන සතිය කුඩා කාලයේ Tamanට පුදු. ඒ අරගෙන චතුත්ථ ධානය දක්වා ගියා. ඒ චතුත්ථ ධානය නැගිටලා දැන් වාසය කළේ පුබ්බේ නිවාසත්වන සිද්ධ ඥානයත් දිබ්බ චක්කු ඥානයත් වඩාගෙන ආසවක්ෂේක ඥානෙ බුද්ධත්වයට පත් වෙනවා. ඒ නිසා පේනවා යම් සිදා දිගටම කරද්දී ඒ තුල ගැලී සිටීම නිසාම ඒ දුර්වල වෙන අවස්ථාවක් වෙන ඉන්දිය. එතකොට ආනාපාන සතිය ඔස්සේ සංකාර උපේක්ඛා සමාධියටපත් වූ විට ඉන් ඉදිරියට යන්නේ කෙසේදයි පහදෙනු දෙනු ලැබේ. ආනාපාන සතියේ පවත්වමින් ඒ තුලම තමන්ගේ හිත පවත්වමින් සංකාරුපෙක්කාවටපත් වුණා කියන්නේ එක්තරා විදියක ගැඹුරු සමාධියකටපත් වීම. එහෙමපත් වුණාම හිත ඊටාම සාන්තයි බොහොම ඒකාග්‍රතාවයක තියෙනවා. නමුත් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මාර්ගඵල ලැබුවා කියලා නොමග යන අවස්ථා තියෙනවා. නමුත් මේ වෙලාවට එහෙම සාන්තව සංසුන්ව පවතින. ඊන් එහාට යන්න බොහෝ අය ඉන්නවා මේ தත්වෙටපත් වෙච්ච අය බොහෝ කියන්නේ ගණනාවක් හමු වෙලා තියෙනවා. එතනින් එහාට යන්න බැරුව ආනවා ඇයි මෙතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මෙහෙම පැවතිලා පැවතිලා පැවතිලා සෑම ආසනයම මේ தත්වෙටපත් වෙනවා. මේකට හේතුව විනිවිද යාමේ තරම් ශක්තිමත් සමාධියක් නැතිකම. ඒ නිසා මේ යෝගාවචරයාට සමාධි වශයෙන් අර්පණා සමාධි පුහුණුවක් තියෙනවා තමන් මේ විපස්සනාවට යන්න පෙර ඒ අර්පණා සමාධියට සමවැදිලා විනාඩි ගණනක් ඉඳලා ඒ සමාධිය උච්චම සමාධිය දැන් චතුත්ථ ධානයටපත් වෙච්ච කෙනා නම් කෙලින්ම චතුත්ථ ධානයට අදිෂ්ඨාන කරලා ඒ සමාධියටපත් වෙලා යම් වෙලාවක් විනාඩි 10ක් 15ක් පමණ අදිෂ්ඨාන පූර්වකව ඉඳලා ඒ නැගී හිටියට පස්සේ සිත යොමු කරනවා නැවතත් අර ආනාපානයට අර විදියට. එවලේ අපි බලාපොරොත්තු වෙනවා අර ගැඹුරු සමාධියෙන් විපස්සනාව දිගටම කරගෙන යන්න. එහෙම ගියොත් වරක් දෙකක් තුනක් කරනකොට ඔතන ඉහට පණිනවා. සා බුදුරයන් වහන්සේගේ අවවාදය ඔබ යම් තැනකට ගිහින් නතර වුණා. ඒ නතර වෙච්ච තැන ඉදිරියට යන්න බැරි නම් නැවත ඔබේ සමාධිය දිනු කරන්න. මෙන්න මේකෙදි තමයි අර බුදුරජාන් වහන්සේ දේශනා කරන එක්තැනක පුද්ගලයෝ දෙන්නේ ගැන. එක පුද්ගලයෙකුට තියෙනවා චේතෝ සමතේදී. අජත්තං චේතෝ සමතං. අනිත් එක්කෙනාට තියෙනවා අධිපඤ්ඤා ධම්ම විපස්සනා. අධිපඤ්ඤා ධම්ම විපස්සනාවේ එක්කෙනෙකුට තියෙනවා එක්කෙනෙකුට චේතෝ සමතය තියෙනවා. මේ දෙන්නට කියනවා බුදුරයන් වහන්සේ මෙහෙම. ඔබට චේතෝ සමතය තියෙනවා නම් ඔබ අධිපඤ්ඤා ධම්ම විපස්සනාව දැන් කරන්න. ඔබට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව තියෙනවා නම් දැන් ඔබ චේතෝ සමතය කරන්න. තාම මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියන්නේ උද්‍යප්පේ ඥානෙට මෙහා වගේ තැන. ඒ කියන්නේ සම්මර්ෂණ ඥානයේ කෙරවල වාගේ. හේතුව විපස්සනාවේ ආසවක්ෂයේ පටන් ගන්න බොහෝ විට භංග ඥානී සිට. ඒ නිසා කියනවා බුදුරජාන් වහන්සේ ඔබ මෙතෙක් ආවට ඔබ මේ එහාට යන්න නම් සමතේ කරන්න. යම්සි කෙනෙකුට මේ දෙකම නැත්තම් හිස ගිනිගත්තු කෙනෙක් වගේ වහ වහ මේ දෙකම ඇති කරගන්න කියනවා. ඒ කියන්නේ සමතේ සම්පූර්ණ කරගෙන විපස්සනාවෙත් ඔබ මෙතෙන්ට ආවොත් ඔබට ඊටු ටික යන්න ඒකයි කාරණේ. මොන ධානය නැති බලවත් උපචාර සමාධියකින් සංඛාර උපේක්ඛාවෙන් निराமிස සුවේටපත් වූ සිත ආර්ය මාර්ගයේ ඥාන දර්ශනයට පත්වන අයුරු පෙන්වා දෙනු මැනේ. ධාන නැති බලවත් උපචාර සමාධියකින් සංකාර උපේක්ඛාවෙන් ඊරාමිස සියයටපත් වූ සිත ආර්ග්‍ය මාර්ගයට ඥානදාස ඒකට යන්න ආචාර්යන් වහන්සේලාගේ උපදෙස් පිළිපදිනවන්නම් කළ යුතු දේ තමයි මෙතනින් එහාට යන්න සමාධිය දියුණු කරගන්න සමාධිය දියුණු කරගන්නේ නැතුව මෙතනම නවතිනවා නම් අර චේතෝ සමතය දැන් ඔබට අවශ්‍යයි කිව්ව තැන තමයි ඇවිත් තියෙන්නේ. ඒ නිසා ඥාන දර්ශනය. බුදුරජාන් වහන්සේ සමාධි සූත්‍රය කියන්නේ මොකක්ද? කරුණු හතරක් කියනවා. එකක් තමයි දික්කනම සුඛ විහාරය. අනිත් කාරණේ තමයි ඥාන දර්ශනය. තවත් එකක් තමයි සති සම්පජන්නය අනිත් කාරණේ තමයි ආසවක්ඛය. මේ හතර තියෙන්නේ. ඒ නිසා මේ ඥාන දර්ශනය ආර්ය මාර්ගයේ ඉදිරියට යන ඕනම කෙනෙකුට වසු කරන අවස්ථාවක් ඥාන දර්ශනය. ඥාන දර්ශනය ඔබට ලබන්න ඕනේ නම් මෙතෙන්ට බුදුරයන් වහන්සේ උගන්වන යන්නේ කියලා අර මොකද්ද මේ සමතේ දියුණු කරගන්න. ඉතින් ඥාන දර්ශනය කියලා ඔබට විශේෂයෙන් ආනාපාන සතිය කරද්දි බෙදලා වෙන් කරනවට වඩා ආනාපාන සතිය කරද්දි බුදුරයන් වහන්සේගේ දේශනාවේ තියෙන ඥාන પરම්පරාව. ඒ ඥාන પરම්පරාවේ තමා කියන්නේ ඉහළට එසවෙන ක්‍රමය කියලා තියෙනවනේ. කොහොමද කියලා තියෙන්නේ? අනුලෝම ගෝත්‍රභූ කියලා තියනවා නේද? අන්න ඒ විදිහට හිත ඉස්සරහට නගින්න නම් තමන් වීරියම් කරන්න ඕන. ඒ නිසා මේ පිළිබඳව තව ටිකක් විස්තරයක් අපේ ස්වාමීන් වහන්සේගෙන් අහගන්න මොකද සුස්ක විපස්සනාව පැත්තෙන් යන්නේ මේක ධාන නැති කියලා කියනවා. සාහල බලන්න තව ටිකක් විස්තර. පන්සිල් අටසිල් කාගේ හෝ සමාදන් වී නිතර නිතර අපරික්ෂාකාරී ගතකල් ගත යුතු බවට ත්‍රිපිටකයේ සඳහන් වෙනවාද නැතිනම් පසුකාලීන අටුවාවල එන අදහසත් මොකද? පන්සිල් අටසිල් කාගෙන් හෝ සමාදන් වී නිතර නිතර ආරක්ෂා කරගත යුතු බවට ත්‍රිපිටකයේ සඳහන් වෙනවාද නැතිනම් පසු කාලීන අටුවාවල එන අදහසක්. ඇත්තට මේකත් මාත් ඉගෙන ගන්න මොකද බුදුරජාන් වහන්සේ පන්සිල් අටසිල් සමාදන් වෙන්න අනුදැන තියෙනවා. එතකොට සාමණේරයන් වහන්සේ කෙනෙක් කුට සිල් සමාදන් කරවන්න ඕනේ. Tamanට සිල් ගන්නට බෑ. ඒ නිසා සිල් දීමක් සඳහන් වෙනවා. එතකොට විශේෂයෙන් සීල් දෙමේ සීල් දීම වගේට ප්‍රධාන වෙන්නේ මොකද්ද මේ සරණාගමනය. ඒ සරණාගමනයත් එක්කම සීල් අවශ්‍යයි. මොකද සරණාගමනය ගන්න ඕනේ විචුන් වහන්සේ කෙනෙකුගෙන් ගත යුතුයි. Tamanට සමාදම් වෙන්න පුළුවන්. හැබැයි මට නම් හරියට මතක නෑ මේ දේ කොතනද තියෙන්නේ කියලා දැන්. ඒ නිසා මේකටත් පිළිතුරක් ඉල්ල ගන්න. මට මතක නෑ. ආනාපාන සති සමාධිය යන වචන දෙක. ආනාපාන සති සා ආනාපාන සති සමාධිය යන වචන දෙකෙහි අර්ථය. ආනාපාන සති කියන්නේ ඒ ඒ මොහොතට ආනාපානයේ ක්‍රියාවලිය පිළිබඳ සිහිය. ආනාපාන සති සමාධි කියන්නේ ඒ තුලින් සිතේ පවතින ඒකාග්‍රතාව. ඒ සමාධිය උපචාර සමාධිය දක්වා යද්දී යම් වෙලාවකදී නොසෙල්වි අරමුණේම පවතින කොටත් සමාධිය. ඒ වගේම මේක උපචාර සමාධියටපත් වුණාමත් සමාධිය. අර්පණාවටපත් වුණාමත් ආනාපාන සති සමාධිය. මේ නිසා ඊතරයි එතන දින වෙනස. සතිය පිහිටවීම සහ සමාධිය පිහිටවීම අතර වෙනස මේකමයි සතිය පිහිටවීම කියන්නේ සිහිය තමන් කරන දැන් අපි කිව්ව ඉන්ද්‍රිය සංවර. ඒතර ඉන්ද්‍රිය සංවර කරගන්න සති සම්පජන්න සූත්‍රයේ බුදුරජාන් වහන්සේ උගන්වලා තියෙනවා සති සම්පජන්නේ සති සති සම්පජන්න සම්පන්නස්ස උපනිෂ සම්පන්නෝ හෝති හිරියොතප්පා හිරියොතප්පේ සතිය හිරියොතප්ප සම්පන්නස්ස උපනිෂ සම්පන්නෝ හෝති ඉන්ද්‍රිය සංවරෝ එතකොට එතකොට මේ සතිය පිහිටවන්න කියලා තියෙනවා මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳවත් සතියෙන් තමයි එන්නේ. ඒ වගේම අපි සති සම්පජන්ණය කියලා අපි කිව්ව යනකොට එනකොට කරන ඒකත් සිහිය පිහිටවන්න. ඒ වගේම ආනාපානෙට අපි වාඩි වුණාමත් සිහිය පිහිටවන්න ඕන. එතකොට සිහිත පිහිටවීම සහ සමාධිය කියන්නේ සීත අපි පිහිටවනවා කියන්නේ අපි නගා හිටවනවා සීත අරමුණේ. සමහර විට පිහිටියට ඒක බැහැර වෙන්න පුළුවන්. අපි බැහැර වෙන්න බැහැන්න වෙන්න සීත නැවත නගලා හිටලා පිහිටවනවා. අපි ඒක හිත පවත්නවා. ඒක සීල පිහිටවීම. නෝ සමාධිය කියන්නේ පිහිට වූ සිත බැහැර නොගින් පැවතීම. පංච උපාදානස්කන්ධයේ හට ගැනීම. සමුදය හා නිරෝධය. පිළිබඳව පැහැදිලි කර දෙමින් ගෞරවයෙන්. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. එතකොට රූප හැම මොහොතකම හට ගන්නවා. එතකොට සමුදය කියලා කියන්නේ ඒක හට ගැනීමේ හේතුව. එහෙම නැත්නම් හට ගැනීම. සමුදය. නිරෝධය කියන්නේ බැහැර වීම. ඒ කියන්නේ කඩා වැටීම, බිඳීම, විසිරීම, නිරුද්ධ වීම. එතකොට මේක සාමාන්‍ය ස්වභාවය නම් අපේ කර්මය නිසා අතීත කර්මය නිසා මේ මොහොතේ අතෝරක් නැතුව අපේ ශරීරයේ රූප පහළ වෙනවා. ඒ පහළ වෙන රූප එක්තරා ක්ෂණයකින් බිඳිලා යනවා. ඒකට අනුරූපීව තව රූප පහළ වෙනවා. මේ මේ වෙලාවට යම් කර්මයක බලයක් පවතිනවාද ඒ ඒවැ බලය නිසා ඒ ඒ රූපවල ස්වභාවය වෙනස් වෙනවා. එතකොට මේ වෙලාවේ අපේ ආහාර නිසා රූප උපදින. පවතින ආහාර තත්ත්ව ඒ වගේම ශරීරය තුල උපදින ඒ රූපවල පවතින තේජෝ ධාතුව නිසාත් රූප උපදින. එතකොට මේවා මෙහෙම වෙද්දී අපේ මේ වෙලාවේ පවතින සිතේ කුසල අකුසල தත්ත්වේ පිරිසිදු අපිරිසිදුතාවය නැත්තම් විසිරුණු එකඟතාවය anu රූප උපදින. ඒ උපදින රූප හැම එකක්ම මේ මොහොතෙම ඇති වෙනවා ඒකම නැති රූප ඇතිවීම ඇති වෙනවත් එක්කම ඒක නැති වෙන්නත් ඒ වගේම බොහොම වේගෙන් සිදුවෙන දෙයක්. ඒක නිරෝධී කියන්නේ ඒක බිඳිලා විසිරලා යාම. මේක රූප පරිච්ඡේද ඥානය ලැබනකොට ඒ කියන්නේ තමන්ගේ පිහිටුවාගත් සමාධියකින් මේ කයට සිත යොමු කරලා ප්‍රථමයෙන්ම ධාතු මනසිකාරයේ යෙදුණොත් ධාතු මනසිකාරය කියන්නේ ධාතුන් ලක්ෂණ මතුවෙන මතුවෙන ධාතුන් ලක්ෂණ මෙනෙහි කරමින් ඒවා තේරුම් ගන්න යාමේදී වඩ වඩා වඩ වඩා වේගවත් වේ ලක්ෂණ මතුවෙනවා නම් යම් වෙලාවකදී මේ විනිවිද දැකීමේ ශක්තියක් ඒ සමාධිය තුළින් Tamanට ඇති වෙන්න පුළුවන්. එතකොට පේනවා මේ සමාධියෙන් ඒ රූප ඇති වෙන ස්වභාවය. ඒ ඇති වූ රූපයක් ද්විතීයි අවස්ථාවක් සහ විරුද්ධ අවස්ථාවක් කියලා දෙකක් තියෙනවා. ඊටාම වේගයි. නමුත් ද්විතීයි අවස්ථාවත් නොබෙනී නිරුද්ධ අවස්ථාවකටපත් වෙන වෙලාවක් සඳහන් වෙනවා. එතකොට උදේ ඒ සමුදය ඊළඟට මොකද්ද කියන්නේ නිරෝධය. ඒ කියන්නේ ඇතිවීම නැතිවීම. මේ දෙක පවතිනවා දිගටම. මේකට සාපේක්ෂව මේ රූපය නිසා සිතවිල් සිතක් ඇති වෙනවා. ඒ සිතට අනුරූපව සිතවිලි ඇති වෙනවා. ඒවත් අර වගේම පැවතිලා නැති වෙනවා. ඉතින් මේක තමයි සමුදයත් නිරෝධයත් කියන දෙක. පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලනවා. ඔව් මෙතන මේ සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනාත්තා කියකි. මෙතන ඇත්තටම මේ දැන් අපි ධම්මානුපස්සනාවක් කරනකොට සියල්ලම ධම්මානුපස්සනාව කියලා කියන ඔය මොනවද අනිච්ච දුක්ඛාත්මත විපස්සනා එතකොට ඒ නීවරණත් මම හිතන්නේ ධම්මානුපස්සනාවට යටත් වෙන දේවල්. මේක එක අර්ථයක් තමයි මම අහලා තියෙනවා මේ ධම් සප්පේ ධම්මා අනාත්තා කියනකොට මේ සංඛාර කොයිම දෙයක්වත් එක දිගට පවතින්නේ නැහැනේ. ඒ නිසා සබ්බේ ධම්මා අනාත්තා කියලා කියනවා. මේකේ විස්තරයක් තියෙනවා. මේ විස්තරය පිළිබඳ එතර මතකයක් නෑ මට දැන්. සබ්බේ ධම්මා අනාත්තා කියලා මොකද ධම් මේ දැන් අපේ මේ සංස්කාර වලටත් අපි ධර්ම කියනවා. ඒ වගේම බාහිර ලෝකේ කියන සෑම දෙයකටමත් අපි ධර්ම කියනවා. එතකොට සංකාර කියලත් මේකට කියනවා. නමුත් මේ ධම්මා කියනකොට විශේෂයෙන්ම මනසට සම්බන්ධ කරුණු ඇතුළත් වෙනවා. සංකාර වලත් තියෙනවා හැබැයි ওই මනසට සම්බන්ධ ඒ විස්තරයක් මට හරියටම කියන්න බෑ මේකේ විස්තරය. පඨවි බල සුන්දරි පඨවි බල සුන්දරි සබ්බනිබෝධි මණ්ඩලං අසංකේයම් මාර්සේනං ජයජතු මංගලං කපුසන්දෝ කෝණාගමනෝ ගෝතමෝ මෙත්තේයෝ පංච බුද්ධාතේ සීසේ මේසෙන් තුසබ්බදා ඒසං ආනුභාවේන යක්කා දේවා මෛත්‍රිකා සබ්බේ පිචිතාවන්තු මාමිත්තා සායක මේ තේරුම හ්ම් කොහෙන්ද හොයාගත්තේ මේක මේක සබ්බන්‍ය බෝධි මණ්ඩලම් කවුද සබ්බන්වි කියන්නේ බුදුරජාන් වහන්සේ බෝධි මණ්ඩලයේ. වටවි බල සුන්දරිය අර පොළොව අතකාල බුදුරජාන් වහන්සේ ස්පර්ශ කරලා සත්‍යක්‍රියාවක් කළා ඒ වෙලාවේදී මාරසේනාව ඇවිල්ලා බුදුරජාන් වහන්සේට ඕම හිංසා කරන්න විනාශ කරන්න ලෑස්ති වෙනකොට බුදුරජාන් වහන්සේ පොළොව අතකාලා මෙතෙක්කල් පෙරම් පුරපු එකට සාක්ෂියක් වශයෙන් පොළොව අත ගෑවා. අන්නේ පොළොව අත ගාපු අවස්ථාවේදී පොළොව දෙදරා ගිය අසංකේය මාර්සේන ජය ජයති මංගල ජයගත්තයි විදිහට. එතකොට කෝණාගම කස්සප ගෞතම මුනි මෙත්තේයෝ පංචබුද්ධාතේ සීසෙමෙත සබ්බද. එතකොට මේ කකුසඳ කෝණාගම කස්සප ගෞතම මෙත්තේයී මේ පංච බුදුරයන් වහන්සේලා මාගේ ශීර්ෂයේ හැමදා පිහිටාවා කියන එකයි. ඒ සේසං ආනුභාවයෙන් ඒ අනුභාවය. යක්කා දේවා මහිද්దికා. ඒකවර මහා ඉන්දිය ඇති යක්ෂයෝ දේවෝ. සබ්බේ පිසුකිතාවන්තු සියල්ලෝ සුකිත වෙත්වා. මම මෙත්තා සහායකා. එතකොට මගේ මට මා මෙත්තා සහායකා. එතකොට සහායක කියන්නේ මිත්‍රයා වෙනවා, යාළුවා වෙනවා, සහායකයා එතකොට මා මිත්තාද මෙත්තාද මේ තියෙන්නේ? මා මිත්තා සහායක. එතකොට මගේ මෛත්‍රිය පිළිගෙන කියන්නත් පුළුවන් මා මිත්තා සහායක. මා මිත්තා සහායක. හොඳයි. ඇති හොඳයි ඒක අහපු එක. මේ මේ අනේක ಜಾති සංසාරයන් කියන ගාථා විස්තර කරන්නේ ඈ අපි ටිකක් වෙලාව මැදි ඒ කරන්න තව තියෙන්නේ අපිට විනාඩි 5යි කොහොමද මේක කරන්න අර පිළික් පොතේ තියෙනවා අපේ විහාරයේ ඒ නිසා අපේ වෙලාව අපි ඉවර කරනවා අනේක ಜಾති සංසාරයන් කියන්නේ බුදුන් වහන්සේ අර ඒ සංසාරේ බොහෝ කාලයක් මේ ගෘහය තනන මේ දැනත්තා මේ වඩුව සොයමින් මං අනන්තවත් සැරිසරුවා. ඉතින් ඒ සරසරල මම අන්තිමේදී මම මේ වඩුවව දැක්කා. වඩුව දැක්කා. ඒ නිසා ඔබට නැවතේ ගෘහේ තනන්න බෑ. මම ඒ තෘෂ්ණාව නැමැති ඒ ගහ කූටම් ගහ කූටම් කියන්නේ ගෘහේ ඒ මුදුන් කුරුපාව විනාශ කරලා දැම්මා. කියන කතාව තමයි ඒකෙන් කියන්නේ බුදුරයන් වහන්සේ. කෙටියෙන් නිසා ඒකත් අර ත්‍රිපිටකයේ තියෙනවා විහාරේ මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේ එකක් ඉල්ලගන්න. හොඳයි අපි අද ධර්ම දේශනාවක් පැවැත්වුවා මම හිතන්නේ ඒක ප්‍රයෝජනවත් වෙන්න ඇති ගැටලු බොහොම සරල ධර්ම දේශනාවක්. ඒ සරල වුණත් ඒක ගිනහැර පෑවේ මෙතන භාවනා යෝගීන් වශයෙන් මෙතෙක් කල් මෙහි හිටිය සහභාගී වෙච්ච බොහෝ දෙනෙක් අහලා තියෙන සූත්‍රමයි. නමුත් මේ නවක පිරිසකුත් ඉන්න නිසා සමහර විට යම් යම් දුර්වලකම් භාවනා යෝගීන් තුල ඇති වෙන නිසා අපි කල්පනා කළාද මේක මතක් කළොත් හොඳයි කියලා. ඉතින් මේ විදිහට තමන්ගේ තියෙන සැක සංකා දුරු කරගෙන තව තවත් මේ සමාධි වඩාගෙන ඒ වගේම තමන්ගේ විපස්සනා දියුණු කරගෙන ප්‍රඥාව ලබාගෙන මේ මාර්ගඵල අවබෝධ කරගන්න මේ ධර්ම ශ්‍රවණයත් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනා කිරීමට පෙර අපි දිව්‍ය රාජ මණ්ඩල වලට අපි ආරාධනා කළා. ඉතින් අපි මේ වෙලාවේදී ඒ දිව්‍ය බ්‍රහ්ම යක්ෂ නාගාදී සියලු එනොපෙනෙන මණ්ඩලවලට සම්‍යක් දෘෂ්ටිකේ භූත මණ්ඩලවලට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් කර ප්‍රාර්ථනා කරමු මේ සියලු දෙනාගේ සම්‍යක් ප්‍රාර්ථනාවන් සමුත් වේවා උන්ගේද පාරමී තම් හොඳින් පිරිසුසේ නිවන් සාක්ෂාත් කරත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු ඒ වගේම සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරමින් මේ ධම්පණිවිඩය තව තවත් ලෝකයට ගෙන යමින් අපේ මේ ස්වාමීන් වහන්සේ විසින් කරන මේවර තව තවත් හොඳින් කරගන්නට ඒ ස්වාමින් වහන්සේට අනුබල දෙමින් ආරක්ෂා කරත්වා ශාසනයත් රකිත්වා කියලා අපි දිව්‍ය රාජමන් වලට සිතමු. එවැගේම මේ සිද්ධ කරගත්තු කුසල සම්භාරයන් අපි සියල්ලම අපි නමින් මේ ආත්මයේ පෙර ආත්මවලත් මේ පරිලෝකීය යම් තාඥාතීතාදීන් ඉන්නවද? ඒ අයගෙන් යමක් අපහසුතාවයටපත් වෙලා යම් කිසිමකින් බලාපොරොත්තු වෙනවා දේ සියලු දෙනාම මේ පින්චල් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙමින් සතුට වෙත්වා සුගතිගාමී වෙත්වා සංසිල්ලේ නිවන් දකිත්වා කියලා අනුමෝදන් කරමු ඊළඟට අපේ ජීවත්වන අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ සාදර ගුරු ආදීන් ඇතුළුව යම් තාක් අපිට හිතවත් ඒ වගේම අහිතවත් මදහත් සත්වයෝ මේ ලෝකයේ සිටීද ඒ සියලු සතහටත් අපි මේ පින් අනුමෝදන් කරමු. විශේෂයෙන් අපේ අප උපස්ථායක ආදීන් ඇතුළුව, අපේ දායක කාරක ආදී මණ්ඩල ඇතුළුව අපිට නිරෝගී භාවය ලබා දෙන වෛද්‍ය හිදී මණ්ඩල ඇතුළුව, ආචාර්යවරුන් වහන්සේලා ඇතුළේ සත්පුරුෂ මණ්ඩල ඇතුළුව සියල්ලෝම මේ පින් ලබත්වා අනුමෝදන් වෙත්වා. සතුට වේත්වා, සපවත් වෙත්වා. ආයසෙන් වර්ණයෙන් සපෙන් බලයෙන් ප්‍රඥාවෙන් නිති වෙදෙත්වා සුවසේ පාරමී දන් පුරා සංසිල්ලේ නිවන් අවබෝධ කරත්වා. කරමු. ඊළඟට දැන් අපිට මේ අවසාන මොහොත වශයෙන් අපි සිතෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගීත්වා සුවපත්වෙත්වා කියන කාරණේ විශේෂයෙන්ම අපි විනිපාතකීන් පවා නිරෝගී වෙත්වා සුවපත්වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම අගාධ වලට වෙලා අනන්තවත් දුක් විඳින සත්වයෝ ඉන්නවා. නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේදී අපි මොනතරම් වාසනාවන්තද. ඒ නිසා මේ ශන සම්පත්තිය අපතේ නායද රකිමින් අපි තව තවත් ධෛර්යවත් නිවන් අවබෝධ කරගන්න මේකේ කුසල සම්භාරයේ සිල් දෙනාට හේතු වේවා වාසනාව වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුඛි භවන්තු තේ අභිවාදන සීලස නිච්ඡං වද්දාචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු